අවුරුද්දේ ස්වාමීන් වහන්සේ ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි තවත් දවසක තවත් ප්‍රශ්න විචාරාත්මක වැඩ පිළිවෙලට ආරම්භ ලබා ගන්න බලාපොරොත්තු වෙන්නේ. අපි පුරුදු පරිදි ලිඛිත ප්‍රශ්න වලින් සතිವಾರේ පටන් අරගනිමු. අරදලා කරමු ලිඛිත ප්‍රශ්න සභාගත කරන්න. Virus walking sees when you look intensely into your thoughts. Does this happen during Uh, not well raise the question. Uh, few few complications are there while we are looking doing in the walking meditation why one should look into the thoughts intensively. That is not asked for. And then asking the comparison that with the walking meditation, if the person can add little more and clarify the question, it will be easier to Analyze. Otherwise, uh, this, this indicates some black holes. The particular person is keen, may replace the question please. Otherwise, we are going to the next question. Yeah, you may you may take the mic, please. Uh, not necessarily mean that change your meant Remember that you will be yourself and you are be aware of all your activities, including your goals. And um, when you do that, um, and when you're in someone of your complete goal, and then when you look when you're inside, you can't see any forces like that, but so that means while you are in the walking meditation, due to the clarity, due to the well-tuned mind, you can see thoughts more clearly than intensively looking at the thoughts. So therefore it's a gain, it's a gift. Because otherwise they were coming and going, but instead now you are while doing walking and keeping the uh, consistency with the walking, you can see other phenomena also in a much in a clear way. And that is the beauty of concentration. Concentration means, on the Burmese shadow, it is less concentrated mind is, uh, you are looking at the picture very narrow screen. When the concentration increases, the broad screen happens. In the film halls, they are grading, grading by the narrowness. And therefore, while you are looking at the main thing, a lot of things going to happen. So you have you had a very good comprehension. All the things are happening, so you know priority, so it's a gift. But the person who do not understand it, they consider this everything happening becoming a problem, becoming a burden, becoming a, a threat. It is not necessarily. Because while you are in the walking, you can still keep faith in the walking, and you can see clearly bubbles of thoughts are happening, pains, sounds, and not necessarily you get mixed up and get worried about. So that is what we call the maturity of the concentration. Exactly the same thing happened in the sitting also. While you are observing the in-breath and out-breath, you can see the rising and falling. It's not a problem. While you are observing the taking the in-breath and out-breath as a primary object, you can hear some sounds, but you know it is not addressing to you. And you can feel all the other sensations, but they are not unbearable. And background thoughts are there. You know it is not your intention. So likewise, you understand the ability or your endowment. If you wish, you can take the math for ease. Otherwise, you can have your own integrity. So this is a kind of a thing. Consider this new commenting as a gift or burden it's up to you. If you were prepared, you can understand there are Many things are happening. And it's additional information. Not everything is asking or demanding your attention. You can keep the entire level and still you can manipulate and drive or steer the situation. This is the real management. Each and everything appearing, not asking your attention. But you are not neglecting them also. You keep them in the due place. And then you, meanwhile, you for the priority. You drive the priority and ultimately everything happens. So it says, while the Buddha walking, he has the downcast eye. He is looking at somewhere over two meters. And he's so uh, absorbed within a hour, that means four miles, everything, every sound he can listen. Everything happen, he can feel. But he is very integratedly, he is walking. So much so he absorbed. All the other senses, like a radar machine is working in the airport, taking care of the 35 kilometers radius, anything happen, it knows. As far as they are passenger planes, nothing to worry. If an intruder happens, few kilometers time, press the button, finish the fellow. So likewise, that Mondavadu Avgatteka Porapadana in Singhala, the person who do not know carpentry is fighting with all the equipments. But more equipment means good craftsmanship. You know everything. And you know where to put the attention. And that is exactly the meaning of the management management is not developed by training. Some people are born with. Some, you can go some development by management techniques or uh, training, but it's very doubtful. The person who do not know, whatever the training you are going to give, any information come, they get mixed up with, mess up. They get reason, make the matter reason to be uh, worried. Not necessarily. Not necessarily. For example, you see a blank, not the blank, TV screen with the dots. I mean, not well focused. Can you see two dots are fighting each other? Thousands and billions of dots are happening, never fighting each other. And each and every dot has its own beginning, its own middle, its own end. It doesn't matter whether one dot at a time in the whole screen no thousand and billions dots happen as far as they are not fighting. That's it. So this is the way you are broadening, broadening your attention. When you keep on practicing and even it is a chance to be broadened, some people make it as a chance to worry. How can I tackle with the sounds? How can I tackle with the noise? How can I tackle with the thoughts? Everything appear like a threat. Everything appear like a challenge. It's a kind of an inferior psychology. Otherwise, it's an endowment. It's, it's a gift. That's a game I'm telling. This is the devil management. Anything happen, you must know how to maintain your priority and let everything happen unless otherwise baby is crying. Don't feed. You may have enough milk in your breast, but wait till the baby cries. Otherwise, it leads to indigestion. We in the family life, we in the lay life, we are poking fingers to everything, whether it is asking or not, and ultimately end up with this digestion upsets. Wait till the baby cries. When they say baby will cry, then you can ask whether they need food or need any kind of thing. Don't trouble troubles, till troubles troubles you. I don't know, is this the fact that the, your question is related regarding? Actually, uh, I want to I was looking to uh, find out, first I couldn't find the person inside. I don't know what it's inside. Consider everything as not belongs to you. You know your priority. Your priority is while walking left and right. In the sitting meditation, you either select rising and falling or breath. That's it. As far as that is there, as far as you know way, way back to that primary object, you are not mess up. You are progressing. And while the progressing going on, multidimensional, diversification, diversified visions and everything happen. Nothing to worry. They have to come and they have to perform and they have to cease by themselves. It is not asking your attention. Your main thing is to develop the confidence. I mean, verifiability. You keep the primary object and let the whole phenomena happen as if someone else. Don't try to claim this me. The observer as myself, or the primary object as myself, or multivarious other objects as myself. The distance is the release, is the lack of tension, is the lack of frustration. It's an endowment, but you have to entertain it. If you are not entered any, you will get, you will make a reason to be worried about. Then still there is a way out, but then it's very slow. So therefore, let it happen. To say thing happened according to an agenda, that is not my agenda. Therefore, I am a neutral observer, but I am not manipulating the scene. And see how much I can get the distance and observe it. You are the best manager in the world. Manager should, have, should not have a head. His private secretary is doing that. Manager is just looking and asking private secretary, if such a thing happened, what I should do? And there is a one, recently one person told that one mother is having two children, uh, two girls, and mother is so worried about the girls. And uh, father is no single parent family. Then the mother has asked the younger children, younger daughter, if I am going to die, what are you going to do? I just search in the Google what to do when the mother dies, that's it. you consult Akash Library. Akash library is waiting with full of information. Don't worry till the, till the trouble troubles you. But ultimately what we do is we anticipate the question. We anticipate answers and it is irrelevant. It has not, not manifested yet. We are worrying about these unmanifested questions. This is what you call dreaming. Swami Mahansa, ආස්වාශ සහ ප්‍රස්වාශය මොදීමට නැතිලා මොදකීමට හේතු වන කාරණා 16ක් ගැන සූත්‍ර දේශනාවල සඳහන් වී ඇත. ඒ ගැන කරුණාකර එම හේතු කිහිපයක් විස්තර කර දෙන්න මොකක් හරි පටලවා ගන්න. පළවෙනි ප්‍රශ්නේ ඉවර කෙරුවා. පළවෙනි ප්‍රශ්නේ ඉවර කරොත් එහෙම එකක් සූත්‍ර වල කියලා නෑ ආශ්‍රවසසුන් නොදැනීමට හේතු 16ක් කියන එකක්. ඒ නිසා ප්‍රශ්න කට මොකක් හරි සැලසුම් කරලා තියෙනවා. මොකක්ද කියන්න හදනවා. මේ වචන ටිකෙන් නම් ඒක කියෙන්නේ නෑ. ඒ නිසා මේ මේ ප්‍රශ්නේ පොඩ්ඩක් වෙන වචන වලින් ආයත් නගන්න. ඒක සමානලාට මේ කතා කරන්න හදන දේ, මතු කරන්න හදන දේ මතු වෙන්න පුළුවන්. 16 ආකාරයක් නැති කිරීමට ඇති කරන 16 ආකාරයක් නෙමෙයි ඒක කියන්නේ. ආයෙත් කියවන්න බෑ මේ වගේ වචන ටික. ආශ්වාස සහ ප්‍රශ්වාසය නැදීමට ලැබෙනවා. නැදීමට හේතු වන කාරණා ප්‍රාසයන් තේරෙනවා. දිවිචරිය අහනකොට නම් මට මේ හිතෙනවා ආශ්වාස ප්‍රශ්වාසයේ පැතිකඩ 16ක්. දකින්න පුළුවන් විවිධ පැතිකඩ 16ක් තියෙනවා. ඒ ටික ඇති නිවන් දකින්න. නොදැකීමට නෙවෙයි නොදැනීමටත් නෙවෙයි නොදැකී නොදැනීමත් ඒ දාතෙන් එකක්. සමහරට 11 ආකාරය විස්තර කරලා තියෙනවා ඒක මම දැනේ දන්නවා මේකේ තියෙන්නේ මේ ආනාපාන සති සූත්‍රයේ කිරිමානන්ද සූත්‍රයේ නැත්නම් රාහුල වාද සූත්‍රයේ දීගල්මා අසංග රසංගා සබ්බ කාය පරිසංවිදි අසම්බය කාය සංකාරම් පළවෙනි හතර ඊගා පීති පරිසංවේදී සුඛ පරිසංවේදී චිත්ත සංකාර පරිසංවේදී පස්සම්බයං චිත්ත සංකාරං ඊළඟට අභිප්‍රමෝදයං චිත්තං සමාදාන චිත්තං අනිච්ඡාන පරිසි විරාගාන පරිසි නිරෝධාන පරිසි පටිනිසග්ගාන පරිසි ඉතින් දිගට යනවා මේ ඔක්කොම දකින්නේ ආනාපානේ පේන ගමන් වෙන්න පුළුවන් එක එක එක ඒ කියන්නේ අපි චිත්‍රපටියක් පැරණි නාටකම් නරනකොට පිළිපස්සේ පසුබිම් තිරේ වෙනස් කරනවා දැකලා තියෙනවා දැන් ඒ නාටකයක් නැහැ. පිස් පසුබිම්තිරි වෙනස් කරනවා. රාජ්‍ය සභාවට යනකොට රාජ්‍ය සභාව පසුබිම්තිරි දාන්නේ රජු වාඩිලා ඉන්නවා. තමයි කැලේ පසුබිමක් දක්වනවා. අද ගමක පසුබිමක් දක්වනවා. මේ පසු ඒ ජවනිකාවට සාපේක්ෂව පසුබිම්තිරි වෙනස් වෙනවා. ඒ වගේම ආනාපානිය අපි හත් මාර්ගයට යනකොට ඒ වගේ පසුබිම්තිරිය පිටිපස්සේ එක එක එක එක තිර වෙනස් වෙනවා. එහෙම දාශයක් තියෙනවා. ඒක ඔය මං කියපු සූත්‍ර කියනකොට හම් වෙන මට පිටිනේ ඒක තමයි අරමුණු කරසෙවොත් දෙන වරණගලා තියෙන ආනාපානෙ නොදැකීමට හේතු වෙන කරුණු දාසක් කියලා. ඒක නෙමෙයි ආනාපානෙ නිවන් දක්වා ගෙනියනකොට පේන අශ්වින් දර්ශන 16ක් තියෙනවා. අපි යනවා ඊගා ප්‍රශ්න. ඊගා කොටසට. සිත සමාධි කර ගැනීමට ප්‍රථමයෙන් සිතෙහි අස්සද්ධිය ඇති කරගත යුතුද? එවිට එදීම සිතට සමාධියක් බලදෙයිද? එයා කරුණාකර විස්තර කර දෙන්නේ ඔය එක දිගට විස්තර කරන්නේ පස්සම්බයං කාය සංකාරම් වශයෙන් පීති පරිසංවේදී පස්සද්ධි පරිසංවේදී සුඛ පරිසංවේදී එහෙම එහෙම ගිහලා තමයි සුඛය සුඛිනෝ චිත්තං සමාධියති කියලා තියෙන්නේ. පස්සද්ධ චිත්තෝ සුඛිනෝ හෝති සුඛිනෝ චිත්තං සමාධිය. ඒ සුඛ වෙලා තමයි මේකට යන්නේ. ඒක අර සමාධිගත වීමේ යම් යම් අවස්ථා. ඉතින් අර ඊටාම තුනීවට කාලේ වෙන් කරගන්න දන්නේ තියෙනවා මේවා වෙනවා තීරණයක පාට සමාධිය වෙනවා වගේ තීරණෙ. තීරණ නැත්නම් සමහර ජවනිකා කැපී වෙනවා සමහර ඒවා කැපී වෙන්නේ නැහැ. එතන පස්සද්ධිය ඇති වෙන්න හේතුව සීලය. තමන් කවදාකවත් නැති විදිහට මම දැන් අද සීලවන්තයි කියලා දකිනකොට ආවිප්පටිසාරත්ථය ආනන්ද කුසලාන සීලන හිත විපිලිසර නැහැ. විපිලිසර නැතිකම පස්සද්ධිය. තමන්ගේ සීල පිටුද සකනං අතීත පිළිවෙල පශ්චාත්තාප වෙනවනම් අනාගත පිළිවෙල දැවෙනවනම් ඒ හිත මේ වතුර කඩක් ඇලිමාලා නගින වතුර කඩක් වගේ චලනය වෙනවා. එතකොට ඒකේ මූණත පේන්නේ නැහැ, ඡායාව පේන්නේ නැහැ, ගැඹුර පේන්නේ නැහැ. ඒ නිසා තමයි ළඟ තියෙන්න ඕනේ සීලය පිළිබඳව විශ්වාසයක්, අලුත් වීමක්. ඒකම ඇති කියලා කියනවා. තමයි විශ්වාසයි නම් මම මේ මගේ ප්‍රමාණය හැටියට මම මගේ සීල රැකගෙන ඉන්නේ කියලා හිත සමාධිගත වීමට, පස්සද්ධිගත වීමට ගොඩාක් ඒක හේතු වෙනවා. තමයි දානවස්සග්ග කියන එකත් ඒ හොඳ ලස්සන වටිනා දානයක් දුන්නාට පස්සේ හිත ප්‍රසමාදියට වෙනවා. අගේ සීලය වර්ධනය කරනකොට. අගේ ඊට ඉස්සෙල්ලා සෝන්තර සමාජය කරගිය එකක් ආවර්ධනය කරනකොට. විපස්සනා හරියටම වෙන දේ මෙහෙමයි කියලා දකින්නට එකපාරට හිත ඉලෙක්ට්‍රික් සමාධියකට යනවා. ඒ වගේ අසද්දේ හුඟක් කාලවට මේ සමත භාවනා ක්‍රමේදී සීල සමාධියට පස්සද්ධිය සුඛයට ආසන්න කාරණා වෙනවා සුඛය සමාධියට ආසන්න කාරණා වෙනවා කරු ස්වාමීන් වහන්සේ මම ආනාපානසති භාවනාව කරන්නේ පළමුව හමින් එන ආශ්වාසය සහ ප්‍රශ්වාසය ක්‍රමයෙන් තුනී දෙකයි ප්‍රථමයේ මගේ දැත මට නැගෙන යනවා ආනාපානයේ යොමු විට මගේ දෙපා අතිවාද හොඳනේ සම්පූර්ණයෙන්ම වායේ ගණිකාය නොදැනෙන කීකෙට උඩුකය විහාරුව කලාකලනසයක් දැනෙන්නේ. හිස එකපසකට කලාකලී ඇති බවක් දැනෙන්නේ. ආස්වාශය ප්‍රස්වාශය වහින්වර ඇතිවෙන ඇතිවෙන විදිහට ගණිකාය ඇතිව ගන්නවා නොදැනේ. සිතට බොහෝම සහායක බවක් දැනෙන්නේ. සිතේ ඇති නැති යන පටවිලාවේ ශබ්ද ඇසුනට එයි මගේ සමාධියකට බාධාවක් ඇතිවෙන්නේ. මුලින්ම ආලෝක සංඥා කිසිවක් නොදෙන අතර අද කලු අවකාශයක සිට පාවුන බවක් දැනේ. ඒ දැනෙන සෑහීමේ ඉවත් වීමට කිසිදු අපේක්ෂාවක් ඇති නොවේ. කය කිසිදු වේදනාවක් ඇති නොවනවා පමණක් නොව කය ඇතිව පවා නොදැනෙන නිසා ඇය ගන්න පාදයන්ගේ සිටිය ඒ බව සිතට දැනෙනවා. ඊට පෙරද සුභතාව ඇය දෙකකට ආසන්න පාරය මම පාරයන්ට සුවඳ දෙන්නේ. නමෝ හැම පාරයන්ගේ කර්ම මෙය ඇතිනේ. අද ඊයේ බොහෝ පාරයන් කරලාදී එම තාපය ඇති වල විකටම ඇතිලාදී නොසිත වුණාවෙන්ම අනුපිළිවෙලයි. සතරහනේ ඥාන පාපුවේ ඉතිරි වෙන්නේ නිසා මෙම පරායනවලින් නැති සිටට සිත වශයෙන් විස්තර කළ හැකි ප්‍රබු ප්‍රමුදිත උද්‍යෝගීවා ප්‍රේජයෙන් පෙරී පවතී. නමුත් විපාල අධික වේදනාවක් විශේෂයෙන්ම තනිස්සර දැනේ. මෙය ඉරියව් මාරු නොකරන නිසායයි මා සිතන්නේ. මා පරායනයේදී ලකින පදකල් අවකාශය දිගටම නවතින අතර ආශ්වාස සහ ප්‍රශ්වාසයේම ඈත් ඇදෙන්නේ නැදෙන්නේ මුළු පරණාක්‍ය පුරාම පවතින. නමුත් කයනා පරණාක්‍යයෙන් නැතිලට ඒවා නොදැනෙන. නොදැනෙන පවතින. නිහිතන සොයන නිසා මා සමතේල වැඩි ධ්‍යාන සෝවා සොයක් ඉන්නවා බැයි නොදැනෙන. නමුත් මා අසාරදී පරිදි ධ්‍යානයකට හිඳුට ඕනෑම අවස්ථාවක සමදෙන්නේ හැකි බවයි. නමුත් මට මේලවල සුවය හැම වදන් එකම මට බලවේ මා ගමන් කරන විශාල ඉවරක කරුණාවේ පහදා දෙමින් වහන්සේගේ එපාමකට අයමින් ඉස්සරහ සරණ මේ ප්‍රකාශය අන්තිම පැත්ත ගත්තොත් මේ සමත කිරුවොත් ඕන වෙලාවක යන්න පුළුවන් විපස්සනා කිරුවොත් එහෙම නෑ වගේ කියන අදහස ඒකෙච්චර සම්මත අදහසක් නෙවෙයි. සමත භාවනා කරපුවාට මේ ගාවට සමාධිය ය아가න්න බැරි නිසා සීදීනසගත වෙලාවල් තියෙනවා. තමන්ට ඕන වෙලාවට යන්න බැරිනකොට ගෙදර ගෙටකිනි ගත්තා වගේ සීජින් අසා ගන්න වෙලාවට එහෙම සම්පතිය සාධිකයක් නැහැ. නමුත් මේ කියන විදිහට නම් පේන විදිහටම සමාධික සමාධියකට වැඩිය විපස්සනා සමාධියකගේ පේන්නේ නෝත් මුල් කාරලා ගත්තොත්. හිතන්න මෙහෙම මේ ලියන වාක්‍ය මේ විදිහට ලියන්න පුරුදුවක්. මම ආනාපානට ගියා. මට අත් දෙක පෙනුන්නේ නැතත් මට ආනාපාන ඉන්න පුළුවන්. මට යටිකය පෙනුන්නේ නැතත් ආනාපාන ඉන්න පුළුවන්. එයාට මට උඩුකය දිය වුණොත් ආනාපාන ඉන්න පුළුවන් කියලා මේ ආනාපාන ගැන හැම වාක්‍යෙම බර කරලා ලියනවා නම් ওই කතාව ඔච්චර අමාරු වෙන්නේ. මේකේ කය ගැනයි බර කරලා තියෙන්නේ. ආනාපානට අත් දෙක පෙන්නේ නැති වෙනවා, යටිකය පෙන්නේ නැති වෙනවා, උඩුකය පෙන්නේ නැති වෙනවා, අරක වෙන්නේ. මේ කය අතාරින්න තියෙනවා. ඉතින් හැමදාම පුත්ත පොත්ත ගලව ගලව ඉන්නවා. කවදා හරි ලියන්න පුරුදු වෙන්න මේ කය ඒ කොහොමද හැලෙන එක මෙච්චර මොකටද විස්තර ඒ නිසා අපි බලනවා පුළුවන් තරම් අර මේ භාවනා කරනකොටත් වෙනවා ලියනකොටත් වෙනවා ඒ සමාධියේ ඉඳද්දි මේ කායට තියෙන ආදරේ තමයි ඉස්සරහට එන්නේ කට මෙහෙමයි බඩ මෙහෙමයි නහය මෙහෙමයි ඔක්කොම විස්තර ලියන ඒකට කතා කියන්න හරි අමාරුයි ඉතින් කාය ගැන වචනයක් කතා නොකර මට මේ මේ විදිහට ආනාපාන කරගෙන යන කියන ආනාපාන තේමාවදී ගියොත් හිත කොච්චර නිදහස්ද ලේඛනය කොච්චර ඍජුද ඉතින් දැන් ඒක තමයි මාස්ටර් කරනවා කියන්නේ ඒක තමයි අපි වශී කරනවා කියන්නේ අපි මේක හරි අමාරුයි ඒ තරම්ම මේ කයට බැඳිලා තියෙන්නේ ඒ තරම්ම සම්මුතියට බැඳිලා තියෙන්නේ ඉතින් ඒ නිසා මේ මට අත්දක නැතු වෙනවා වෙන කට නැතු වෙනවා බඩ නැතු වෙනවා වෙන උඩ නැතු වෙනවා පල්ලය නැතු වෙනවා කියන එක ඒ වචන ටික අයින් කරන්න වාකි. අයින් කළා මට මේ මොනවා නැතුණත් මට ආනපන කරන්න පුළුවන්. මට ආලෝකයේ තියෙද්දිත් මට ආනපන වෙනවා. අන්ධකාරයේදී ආනපන වෙනවා. අද්දක වුණත් ආනපන. අද්දක නැතුණත් ආනපන චුතර මේ ආනපනේ කියන අපේ වහංගුවට ගත්ත මේ අරමුණට ගරුතන් දීලා සලකලා ඒක මට මේ අපි ඉස්සල්ලාට ආනාපානට අවශ්‍ය කරන පසුබිම් වේදිකාසකස් කිරීම මේ නාටකමට අවශ්‍යයි. නමුත් අන්තිම නාටකම වෙනවා කිසිම වේදිකාකාර සිල්ලක් අවශ්‍ය නැහැ. නාටකම වෙනවා. එතකොට ආනාපානේ පරමාර්ථ පැත්තට යනවා. සම්මුතියට අයිබෝන් කියනවා. ඒ නිසා ඒක පුරුදු වුණාට පස්සේ තමයි තේරෙයි. ඔක ආනාපානට සාපේක්ෂව ගත්තා. සක්මනට සාපේක්ෂව ගත්තා. ඊටාම සතුටි මොනවාරි වැඩක් කරනකට ගත්තා. මේ කය කයන්ගේ වැඩ ටික කරගෙන ඉන්නවා. යාට කවුරුත් උපදේශ කරන්න ඕනේ මේ කය නඩත්තු වෙන කරන එක අපේ යුතුයකමක් නෙවෙයි. ඒක ඉතින් අර ගඳ ගන්නවට පොඩ්ඩක් හොදලා තියන්න ඕනේ. ඒක නම් කරන්න අප්පා නැත්තම් ඉන්න හම්බෙන්නේ ගන්නෑ. ඒක ඉතින් අර මේ අනික් මිනිසුන්ට කරන අනුකම්පාවක් කම්පාරේ. එහෙම නැත්නම් මේ නා කරන හැටි, නලවන හැටි, පද්දන හැටි හොයයි ටික තානමඩි කරන්න වෙන්නේ නැහැ. ඒකේ දක්ෂකම තියෙන්නේ ඒ තරම් කය කාතරේ තියෙද්දි තනබඩ වැඩිලා තියෙනවා. ඒ වුණත් විතර කරනකොට අර කය ගැනම තමයි. ඊයර මේ මට පැනලා ඒක කිව්වේ උනාට ඒක හොඳයි ඒ නිදර්ශනය. ඒ මේ ලංකාවේ පුරා විද්‍යාව පිළිබඳ ඉන්න ප්‍රොෆෙසර් කෙනෙක්. ඇවිල්ලා භාවනා කරනකොට කිව්වා ධම්මජීව හම්සේ තරහ වෙන්න එපා. තරහ වෙන්න එපා. මේ මට මේ ස්තුති කරන වෙලාවක තරහ නෙවෙයි. ඔබ ආංශය ගැන කියනකොට මට තියෙනවා මැක්ක ගැන අපි පොත තියෙන පොඩි ළමෙක් හිටියලු රචනයක් කියන්නේ ගියාම කොහේ හිටියත් මොනවා කිව්වත් මැක්ක ගැන ලියන්නේ. ඉතින් මේ මාළුව ගැන කියන්නේ කිව්වා. ඊළමයි කිව්වලු මාළුවා ජලජ සතෙක්. මාළුවාගේ ඇඟේ මැක්කෙක් නැත. මැක්කෙක් ඉන්නවා නම් නැක්කම මෙහෙමයි මෙහෙමයි මෙහෙමයි මෙහෙමයි ඊට පස්සේ දෙකටම රජලේ යන්නම ඊට පස්සේ පොල් ගහ ගන්න පොල් ගහක් ඇත පොල් ගහ තාර වර්ගයේ ගසකි පොල් ගහ යට බල්ලෙක් නිදයි බල්ලෙගේ මැක්කෙක් ඇත දැන් මැක්ක ගන්න ඒ වගේ ඔබ හදේ කොහෙන් ගියා තානාපාන ගැන තමයි කතාව දැන් මේකේ තියෙන්නේ කය ගැන කතාව මොනව කරන්නේ කියලා තත් දෙක ගැන කියනවා යටිපඩ කියනවා උඩුපය කියනවා නලල කියනවා අපි සම්පූර්ණ ලෝකයේ මැනීම පිළිබඳ උපමාන ගන්න අපි ශරීරයෙන් ඉන්නේ අඟල වියත වියන බබේ ඉතින් ලෝකේ ගැන කතා කරන්න බෑ ශරීරයෙන් නිකමිට බලන්න ඒක ගැන ඒක අයින් කරලා මැක්ක අයින් කරලා රචන ලියන්නේ මෙච්චර ලියන්න දෙන්නේ නැහැ ඒකම හිතන්න මේ කොමියුනිකේට් වෙන්නේ නැති වෙයි කියලා. නෑ. හරියට ආනාපාන ගැන ඒක තමයි කියන්නේ පරමාර්ථයට බලව කතා කරනවා. ඒක තමයි තේරෙනවා මේක මේ භාවනාවෙන් ශරීර සෞඛ්‍ය මානසික සෞඛ්‍ය කරන්නේ ග්‍රැමර් එක අපේ ව්‍යාකරණය. අපේ සංනිවේදනය. ඔක්කොම සුද්ධ කරනවා. භාවනා පුළුවන් කෙනාට විතරයි ඒක ශරීර සෞඛ්‍යයට ගැළපෙන විදිහට යොදන හැටි දන්නේ. මානසික සෞඛ්‍යයට ගැළපෙන විදිහට යොදන හැටි දන්නේ. ව්‍යාකරණේ හදන්න ඕනේ බව තේරෙන්නේ. මේ වේදේ සංනිවේදනය වෙන්න ඕනේ බව තේරෙන්නේ භාවනා කරන එකට. අනිත් එයින් එපිට කරන සංනිවේදන සේනම කාමකයි. මොනම දෙයක් ගන්න නැහැ ලෝකේ. කාමෙන් තමයි. මේකෙදී අපි ව්‍යාකරණේ ගන්නෙ නිකාමලා කාමයේ නැති කරන දැන් ජීදී සංනිවේදනය කරනවා. ඒක සඳහා ව්‍යාකරණයක් හදනවා. ඒක තමයි මනසට සෞඛ්‍යයක් ගෙන දෙන හැටි. ශරීර කායික සෞඛ්‍යයක් ගෙන දෙන හැටි බලනකොට මේට වැඩි බෙහෙතක් සතහට වෙන භව දුකට වේදනා කියලා බුදුහාම කිව්වේ ඒකයි. ඒ නිසා භාවනා කරන්න ගිය මිනිස්සයා පූර්ණත්වයකට ලබනවා. කතා කරන්නේ ලියන හැටි ව්‍යාකරණේ ඔක්කොම කියනවා. ඉතින් තමයි හොඳට අත්දැකීමක්. ඒ අත්දැකීම විසුද්ධ කරන්න තියෙන්නේ ඊට පස්සේ කතා කරන මැක්ක ගැන ලියන්නේ නැතුව. මේක පැත්තට කරලා ආනපාන ගැන කතා කරන්න. එකමයි ඒ එකමයි ඒ වුණාට මේ කියන වාක්‍ය වලට නැති කොට ඔක්කොම තිතුරු ලකුණු වැඩි වෙනවා. වචනේ ලකුණු වැඩි වෙනවා මොකද හරියට මාතෘකාන කතා නිසා ආනපාන ඊට පස්සේ ඉස්ලාම මේ පටන් ගන්න කය අරගෙන කයට ආයිබෝ කියලා. අයින් වෙච්ච ගමන් දිග ගමනක් අපට යන්න තියෙනවා. ඒ ගමන යනකොට ආනපාන විතරයි අල්ලන්නේ. අල්ලන්නේ එයා ඊට පස්සේ අපි අතාරින්න අවකාශයට ගිහිනවා. රූප ධර්ම නැති. අවකාශයට ගිහිල්ලා තියෙන ආයෙත් කයිදියා බල බල ඉන්නේ කිව්වොත් ඉතින් ආයෙසරයක් කවුල තමයි තියෙන්නේ. ඉතින් මේක මේ කියනවා මේ භාවනා කරනකොට උණුසුම සිසිලස කම්පන චංචල දැනනකොට භාව ලක්ෂණ විතරක් බලන්න කට රත් වෙනවා, දිව ඇද වෙනවා, කන උණු වෙනවා. ඒ කතා කරන්න කිව්වොත් යෝගාවචරයක් නෙවෙයි. මම කියන්නේ මේ දක්දිවුරු වෙන හදන යෝගාවචරයක් නෙවෙයි. එයා උණුසුම නෙවෙයි දකින්නේ බඩ උණුසුම වෙනවා කියලා බඩ ගැන කතා කරනවා. උණුසුම කියන්නේ උණුසුම ගැන කතා කරන උණුසුම් බව ගැන කියන්නේ. උණුසුම් ගතිය ගැන කියන්නේ. උණුසුම් ස්වභාව ගැන කියන්නේ. උණුසුම් ස්වභාව ගන්න මේක පරිදි වෙන්නේ කටේද වෙන්නේ ජීවන වස්තුවද අජීව වස්තුවද උණුසුම් බවට නැහැ. අපි ඒකතර මගේ කය ආරෝඪ කරනවා. මගේ බඩ ආරෝඪ කරනවා. එතකොට වෙන්නේ මොකද්ද? අර උණුසුම මගේ කරගන්න. ආත්ම සංඥාවක් මම මාගේ කරගන්න. ඒක තමයි ශරීරාංගෙ ඉන්නේ ඇතුළට. අපි ඒක දැනගෙන ශරීරාංග නැතුව මට උණුසුම් බව දැනුණා. එතනම සිසිල් බව දැනනවා, තද බව දැනනවා. ඒක ගන්න කොච්චර විශ්වගතද කියලා අපේ භාෂාව. ඒතර හිතෙන්නේ අර මේ රසවත්කම නැති වෙනවා. ඕජාව නැති වෙනවා. නැති වෙනකොට ගැඹුරක් එනවා. එනිසා මේ බාරණ කිසි ප්‍රශ්නයක් නැහැ. ඒ චිති සැකයක් කරගන්න තියෙන එක සමතද විපස්සනාද කියලා. මොන මල දාහනේ උනත් කෙලස් ටිකක් අඩුනවා. මල වැටෙන්නක් කමන්නේ මේ වලනවා නම් අපිට එච්ච නෝන කරන්නේ. ඉතින් ඒ තීදී සැකේනවයි කියලා කියන්නේ අපේ හිත සැකයක් ඇති කරන්න ඕනේ හේතු නෑ අපේ හිතට. ඕන වෙලාවක සැකයක් ඇති කරන දුක් කඳක් ඇති කර ගන්න පුළුවන් නිසා සැකේට කියන්නේ කාන්තාරයක් කියන. හිටි කාන්තාරයක්. මොනවා හරි එකකින් එකම තුනට අර ලස්සන වැඩේ ඔක්කොම තියේදී අර හේතුක ඇති වෙච්ච අමූලික ඇතිච සැකේ සම්පූර්ණකව හයලා වැඩෙනවා. ඒනකොට කියන්නේ මේක මේ සැකේ මම නෙවෙයි මේක මගේ නෙවෙයි, මේක මගේ ආත්මය නෙවෙයි, මේක සැකයක්. මේක නීවරණයක්. මේකට මගේ නෑ කිසිම සහයෝගයක්, හොරදැමිල්ලක්, ආහාර දීමුණ. මම අර සිටු වෙන මේ පිරිසුදුව විවේකය උදකලාව විස්වාමී ගැන බලනවා කියලා ඉඳ ගියාම සතුට වෙන්න පුළුවන් පසුබිමත් තියෙනවා. කරු ස්වාමීන් වහන්සේ දුක් නිරෝධය අත්දුලෙකු මේ ජීවිතයේදී ප්‍රාර්ථනා හෝ අනාගාමී වන බව ඔබ වහන්සේ ඊයේ අක්කේ සාමදේශනාවේදී දැස්වා. මේ පිළිබඳ වැඩිදුරටත් විස්තර කර දෙන්නයි. සමහර ලෝකයේ තුල විවිධාකාරයේ ප්‍රමාදයේ අසුර වැරදි මෙසේ විගසන. නේද? ගොඩක් වෙලා කතා කරන්න වටින දෙයක් තමයි අපි හිත පුරුදු කරගෙන පටන් ගන්න බලන්න. මේ ප්‍රශ්නයක් නෑ. පටන් ගන්න බාරන්න මහත් මැදින් පටන් ගන්න මොකක් පටන් ගන්න පැත්තට යන එක තමයි අපේ ජීවිතය කියන්නේ අපි බලනවා එනම් නැදක් තියෙනකොට පටන් ගන්නවත් තියෙනවා අගක් තියෙන්න eBay ඒ නිසා මේ මරණය ඊර බහින හැටි වේදනාවක් යන හැටි සුඛ වේදනාවක් ආවත් එක යන හැටි මේ හැම දෙයකම ගෙවන් කරන තැන සැපෙන් පටන් ගත්තා දුකෙන් පටන් ගත්තා ගෙවන් කරන පැත්තේ එකම ටෝන් එකක් තියෙනවා යමක සිද්ධියක ඉවරයට පැත්ත බලන්න පටන් ගන්නවා ඒකට පුරුදුච්ච මනුස්සයා තවදුරටත් අලුත් දෙයක් පටන් ගන්නකොට සීලතාවයක් ආඩම්බරයක් සතුටක් ඉන්න දන්න ඕකත් ඉවර වෙන්නයි එන්නේ. ඉතින් ඒක කොණ්ඩඤ්ඤ සාංශයට මතක් වුණේ පළවෙනි ධර්ම දේශනාවේදී. ධම්මචක්කපවත්තන සූත්‍රයන යම් කිංච සමුදය ධර්ම සම්පත්තන් නිරෝධ ධම්මං. එයා ඒක චරයි කිව්වේ. ස්වාමීන් වහන්සේ මට තියෙන විදිහට යමක් මේ ලෝකේ පහළ වෙනවා නම් ඒ සියල්ලම නැති වෙන සුළුයි. අඤ්ඤාශිවත බෝ කොණ්ඩඤ්ඤෝ අඤ්ඤාශිවත බෝ කොණ්ඩඤ්ඤෝ කියලා කොණ්ඩඤ්ඤ ආමසො නෙවෙයි උදැමණිය බුදුහාමුදුරුවෝ. මොකද බුදුහාර උදාහරණ එක මිනිහෙක් ලෝකේ එක බුදුහාර ඉස්ලායට කොහොමද හරියන්නේ බැලති කිය. මොක්කාටවත් අල්ලන්න බෑ කියලා බන නොකියන තීන්දුව කරා. ඉතින් බ්‍රහ්මයාවිල්ලා කිව්වා අයියෝ විනාශයි බුද්ධං බෝධිසාමි මුත්තෝ මොචේ පරිචි කියවන්ති පාරමිතා බෙරුවා. මම බුදු වෙන්නේ මේ බුදු කරවන්නේ මේ කියලා. මුත්තෝ මොචේ පරිමම මිදෙන්නේ මම මුදවන්නේ මේ කියලා. තින්නෝහන්තරේ ඉස්සර මම ඉතර වන්නේ මේ ඉතර කරන්නේ දැන් ඉතර වෙලා වහන්සේ බෑ කියලා. බුදු වෙලා බෑ කියනවා. අයියෝ. ලෝකේ ඉවරයි කියලා. ආරාධනා කරලා අල්ප රජස්තු ඉන්නවා. එච්චරම තද දුවිලි නෑ. ඒකොල්ලෝ දකියි. ඉතින් අපේ අටුව කියන 18 කියලා බ්‍රහ්ම හිටියයි කියලා ධම්මචක්කපවත්තන සූත්‍රය. ඔය 18 කියලා තියා මොකක් හිටියත් එක මිනිස්සෙක් නිවන් දකිනවා විතර වැඩක් නෑ බුදුහාමුදුරුවෝ. නිසා කොණ්ඩ ඥානසොන්න මේ පළවෙනි වාක්‍යය එනකොට පඤ්ඤාසිගත පොකොණ්ඩඤ්ඤ වඤ්ඤාසිගත ආ කොණ්ඩඤ්ඤට යන්තම් තේරුණා. තිබුණක් කන්නේ යමක් ලෝකයේ ඇති වෙනසුන නැති වෙන නිසා අපිට වොරීස් එනවනම් ෆ්‍රස්ට්‍රේෂන් එනවනම් ඒ නැති වෙනවා. අපිට ළමයි හම්බ වෙනවනම් මැරෙනවා. ඉවලලා දුනම විනාශ වෙනවා. ගොහුනේ මන් නෙවෙයි. මොකනේ පොඩි අපිට එහෙම නෙවෙයි හතේ මතුවෙන පැත්තේදී අපි සුභයි මංගලයි භද්‍රයි කියලා බාර ගන්නවා. නැති වෙන පැත්තේදී සාත බඳගෙන අඬනවා. ඒ මනසයාට කොච්චර කල් හිටියක්වත් මේකේ මොකද ඒක පළුවයින බලන්නේ අනික පළුව දුරුවන් කරලා නැති නදකින්න පතංගය නිරෝධ දකිනවා කියන්නේ අපි මේ සන්තෝෂයෙන් බාර දෙන හැමදේම අස්පනා අපිට ඔක විනාශයේ සිද්ධ වෙයි විනාශයේ සිද්ධ වලට න්‍යාය දක්වන්න මොකුත් වෙන්නේ නැහැ ලෝකෙට මොකුත් වෙන්නේ නැහැ මේවා ඉස්ලේචනයි අපි හැම වෙලේ ඡාමචින් අපි ඉෂාතවන්න ඇඬුවට අල්ලපු ගෙදර මිනිස්සු ඉතින් කරසක් නෑ ඒක. අල්ලපු ගෙදර මිනිස්සු ගම්ප මරිච්චාම කියන අයිට ඕට ඔච්ච කඩන්න ඕනද කියලා අහනවා අපි. ඉතල තමයි. අම්මා මැරයි ඕට හඳන්න ඔච්ච කඩන්න. ඉතින් මේ හැම මේ හැම නාටකවලම කෙලවරක් තියෙනවා. ඒකට කාරකයක් අවශ්‍ය නෑ. බුදුහාමුදුරනේ නෑ මම කර දෙයන්න ආසෝනේ. හටගත්තා නම් කිවට වෙනවා. ඉතින් මේ බදාගෙන ඉන්නවනම් යම් කිසි දෙයක්. කැමැත්තෙන් හෝ අකමැත්තෙන් ඒකාන්තයෙන්ම දුක తీරන අතරට. ඒක නිසා මේ පදා ගන්න දේවල් පිළිබඳ ඒ ඇයි ඇහෙන් බලනවනම් ඒවා ඒ කට්ටියගේ උමනාංශ පහ බදාගෙන ඉන්න පුළුවන්. දැන් මගේ උමනාංශ බදාගෙන ඉන්න පුළුවන්. දැන් ධර්මතාවක් විතර බදාගෙන. නමුත් මම දන්නවා මේ බදාගත්ත දේවල් වැඩියෙන් දුක එන්නේ. ඒකාන්තයෙන්ම බල බල ඉඳි ඔකෙන් මට දුරවක් වෙන්න වෙනවා කියන හැඟීම තියෙනවනම් මොකද නිවන කියලා තමයි කියන්නේ වෙන්වීම. මේ ඒ වගේ නිරුද්ධ වීම දකිනවා එතකොට විරාග විරජ්‍ය ඒකෙන් ඩිසෙන්චාන්ට්මන්ට් අපත්තකට වීමක් වෙනවා පුද්ගලයක් වශයෙන් නෙවෙයි වෙන්නේ පුද්ගලයන් ඇලි ගලි වාසය කරන්න පුළුවන් නම දැනව කොහොම කෙරුවක්වත් උග නැතන් ගත්තොත් ඉවර වෙනවා ඉතින් ඒ දෘෂ්ටි කෝණයෙන් බලන්න ගියාම සාමාන්‍ය ලෝකයා දකින්නේ නාස්තිකවාදී කියලා විචේතවාදී කියලා මේ හැමදේම නරක නපුර විනාශය බලන જાතියක් කියලා. මුද්‍රණසේ වචන හතක් කියලා බැලලා තියෙනවා. විචේතවාදී, අනාස්තිකවාදී, අක්‍රීයවාදී, අපගම්බෝ, අරසරසෝ කිසි දෙයක රසයක් අඳුර නැති ධර්මයක් ඔබ වහන්සේ දේශනා කරන්නේ. හැමදේම නාස්තික පැත්ත බලන්නේ. වාචාමදේම උච්ඡේදයක් බලන්නේ. අක්‍රීයවාදයක් කියන්නේ ජීවිතයක් කරන්න එපයි කියලා. ඕනේ උඩ අනුබුදුහන භාවිතිනාලගෙන යා වැඩි ඇත්ත තමයි. මම ඇත්ත තමයි මම කියනවා තමයි කෙලස් කරන්න එපයි කියලා. මම කියනවා තමයි කෙලස් වල ඉවර බලපන් කියලා. මොකද මේ ඩෝගේ තියෙන හැරක් තියෙන කෙලස් විතරයි. තියෙන හැරක් තියෙන දුක් විතරයි. ඉතින් බුදුහාමුදුරුවෝ කියන මේ දුක වවාගෙන කපන් කියලා දෝතිම කරන කපන් කියලා. ඉතින් ඒ දෘෂ්ටි කෝණය ගියාට පස්සේ මොකද දෙන කෙතනා මේ ලෝකේ සුන්දරත්වය. මංගල දේ, නව නිර්වාණ, ප්‍රගතිය නැති වෙගලේ තන්නේ කරගුරු. ඕනේ ප්‍රගතියක් තියා බලන්න ඕනේ හැබැයි දන්නවා. හතු බිම්හත් නයි හත් උඩට එනකොට වැලියට දෙක තුනක් අරගෙනම තමයි එන්නේ. හැම කෙනෙක්ගේම උපැන සාධකේ මරණ සාධකයක්. කාටද කිතකින් නැහැ කියන්නේ. පත්‍යතිරණම් බැලනවා. අර විදුරන් මාතේ හිටු තමරුණා. මම පළවෙනි සැරේ ආපිලාදී වෙලාදී. මෙල්බන් එයාපෝට් එකේ 3rd rank ඉලෙක්ට්‍රික් ඉංජිනේර. ඉතින් මාස තුනක් ඇතුළත බ්‍රේන් කැන්සර් එකක් මලා. මම දන්නේ දානෙගෙන දුන්නා ඒක මම දන්නෙත් නැහැ. ඉතින් දැන් විදුරන් මහත්තයා මේ නෝනා එහෙ දෙන්නම වහකණ්ඩ හදනවා. ඒ තරම්ම මේ මිනිස්යා වරනවා අර මේ බිස්කට් එකට ගිහිල්ලා දැන් පාලා පාලෙන් පැල මැරෙන්නේ. නෝනා හැමදාම මිනිහ ගාවට ගිහිල්ලා මල් තිය තියාගෙන ඇයි තියෙන්නේ කඳක් වගේ හිටපො කොල්ල මැරලා කියන්නේ. මේ මිනිතුරුවන් ලංකාවේ නම කියන ශස්ත්‍රකාරී. විමදාස මහත්තයා කියලා තිනවා පූජා විචාරද විභූෂණ කියන සම්මානය. මොන මහත්තයා ටෙලිෆෝන් කළා අහනවලු ඔයා ඔච්චර ශස්ත්‍රකාරව දැනගෙන ඉඳලා ඔයාගේ පුතා මරන බව. ඔකට හඬන්න එයාත් අඬන ගමන් එහානේ තාත්තා අම්මා අහන්නේ මේ පුතා තාත්තගෙන්. මම ඔච්චර නැසස්තර ගන්න ඔයා දැන් ඉති නැති කියලා. ඊට දවස් දෙක තුනකට ඉතලා මෙයා මේ වගේ සාකච්ඡා වලට එන්න පටන් ගත්තා. කොහොම හරි අහම්බෙම නිසාරයි. මෙයා කතා කරලා කිව්වලු නැසස්තර හැටියට මම හරියටම දන්නවා මරනවා කියලා දැනගෙන හිටියේ නැති දවස් විතරයි ගහන්නේ. ඕනෙම නැකතක් බැලුවොත් කියන්න බැරිද මේක මරනවා කියලා. මුත්තර දැනගන්න ඕනේ. ඒකේ තියෙන විහිළුවක් තියනවානේ. මයිලකට කවුරු වෙලා කිව්වොත් මේ මේ ගැංගට ඉන්න එකයි සදාත අමාරුයි මේ මේ පැත්තේ ටික මම කරා ෂුවර් මරනවා අර වන්සයට මොකද්ද නැහැ මේ වෙන්න ගෙඩියක් ලෝකසාන්ත කැපකාරයා හොඳටම ඇදුම කවුරුත් දාන ගෙනියන්න කියලාවක් නැහැ ඉතින් මම දාන ගෙනියන ගෙනියන්න එන ගමන් මේ ඡන්දසේ තාම මැරුණ නැද්ද කියලා මං ගෙට ගියා දානශාලාවට එනිසා <laughs> හොඳටම හොඳටම අදින ඇහෙනවා. උතරම අමාරුයි. ඊට මම ධානක ගිහින් හරි ගැසලා දුන්නා. අනියුක වෙලා ඉලෙක මම මේ වගේ තැනක වැඩ කරන්න පුදුම පුදුම කාරණා කියන්නේ ශාප කරන වචන කතා කරන තැන මේ ලෙඩ වෙච්ච මනසකට එහෙම කියනවාද මේ තාම මරුන්නේ නැති කියලා තමයි කාටවත් මයින් යකෝයි කියලා. ඇහිලත් නෙවෙයි ඔය. කියන එක ඇහිල. ඉතින් මං කියලා තෝ විතරන්නේ යකෝ අල්ලපු ගෙදරකට මරනවා ඔය ලෙඩීට. ඇත්තනේ කතාව. අල්ලපු ගෙදර මිනිහ වැරෙන්නේ නැද්ද? තොට ලෙඩ වුණා නැත්නම් අල්ලෝ ගෙද මිනිහත් මැරෙනවා. මං කෝ ඔය ලෙඩ නා අන්තිම ධර්මයේ මැරෙනවා ෂුවර්. අල්ලෝ ගෙද මිනිහත් මැරෙනවා කියන්නේ. ඉවරයි. ඉතින් ඒ නිසා කවුරු මලක් කවුරු මොනවද මේ මොන මැරෙන්නේ උකට තමයි නිවන කියන්නේ වෙන මොකක්ද උකට අවුරුදු හතක් යන්නේ ඔය ඔය පාඩම ඉගෙන ගත්ත ගමන් උදේ ඉගෙන ගත්තාම හැන්දෑවට තේරෙන්න පටන් ගන්නවා අපි ප්‍රේම කරා නම් එතනින් තමයි දුක එන්නේ ඉමෙතෝ ජායති සෝකෝ තණ්හාය ජායති සෝකෝ ප්‍රේම කරපු ඇසිඩයක් මරනට දුකක් කියන්නේ දැන් අපිට ප්‍රභාකරන් ගන්නවා කියවනම් හම්මා කැවුම් වෙනවා දුක එන තාක් එන්නේ ප්‍රේමයට ඒ නිසා දැනගන්න අපි කවුරුත් කරේ ඇසුර හදනකොට මේ දුකක් හදන්නේ මේ ඇසුරේ මොකක්වත්ම ඉතුරු වෙන්නේ නැහැ අන්තිවර දුක. ඉතින් කිලින්ම කියලා පටන් ගත්තාම මොකද වෙන්නේ? මේ ඩීල් එකක් කරනවා. ඒ ඩීල් එකේදී ඔබට මගේ මන්දුනි අවබෝධයක් අවශ්‍යයි. මේක ඉවර වෙන්නේ දුකෙන්. බය වෙන්නේ මේක ඔබේ දෝෂයක් නෙවෙයි, මගේ දෝෂයක් නෙවෙයි, ඩීල් එකේ දෝෂයක් නෙවෙයි. මේක ෆ්‍රික්ෂන් එකක්. Tension, burning, frustration, friction. ඉතින් ඒක මාසත් කෙලින් කතා කරපුවාම එනත වසංගලා අනේ නෑ ඔයා තමයි මට ලෝකේ ඉන්න ඔක්කොම ප්‍රේමවන්තයා ඉන්න යන්න එපා යන්න අනේ ඉන්න ඕනේ නෑ ඒක ආරයන්නේ දුක අවසාන වෙන්නේ දුකෙන් බුදුහාමුදුරුත් කියලා තියෙන සුත්ත ශ්‍රී මුක දේශනාව පිටට අපිටත් හොඳට බලන්න පුළුවන් ඉතින් මම දැනගත්තා පස්සේ මොකද්ද ප්‍රශ්නේ දැන් අපි මේ ආශ්‍රය කරන ආශ්‍රය කොච්චර දෙලියෙන් ඉන්නවද මොකෝ යනකොට ඉෂාත කරන ඕගොල්ලන්ට තමයි ඇඬුවා කියලා මම තම්බේකට ගණන් ගන්නයි. නෑ. මේකට නිවන කියන්නේ වෙන මොකද්ද කියන්නේ? උදාහරණ විශ්වාසය බලවන්නේ. අපිට හොඳම ඥාතිච්ච තුන අපිට කාට විශ්වාස වෙනවා මේ මිනිස්සු මං ආවයි කියලා උඩ දාන්න යන්නෙත් නෑ. මං ගියයි කියලා කනගාට වෙන්නෙත් නෑ. එහෙම නෑ දැකමක් නෙවෙයි අපි ළඟ තියෙන. අපිට තියෙන්නේ ඕනෑකම නෑකම නෙවෙයි. ඕනෑකම. ඕනකමට ප්‍රයත්න ගියා. ඉතින් අපේ නෑදෑයොත් එක්කයි අපේ තියෙන අනික් මිත්‍රත් එක්ක මේක කිරුවයි කියලා මොකද්ද අපි ඒගොල්ලන්ට කරන අවාසිය? කිසිසේත්ම නැහැ. ඒ නිසා යමක විනාශ වෙන පැත්ත විනාශය කියන වචනේ ගන්න එපා. විනාශික දෙන නිරෝධය, ක්ෂය වීම, වැය වීම. ඒ පැත්ත බලන්න ගත්තට පස්සේ මුන්නම දෙයකටවත් කලබල වෙන්න දැනුමුද වෙච්චි නැති දෙයක් කවදාකවත් ලෝකේ වෙලා නැහැ. ඔය ඔක්කොම වෙලා තියෙනවා මේක ලොකුවට gadu ගැනෙන්නේ ලොකුවට frustration එකෙන් ලොකුවට මම කියාගත්ත දේවල් වලට විතරයි. ඒ නිසා දුක එන තාක් එන්නේ ප්‍රේම කරන ඇත්ත කරනවා. ප්‍රේමතෝ තණ්හායතෝ. ඉතින් ඒ නිසා ඒගොල්ලන්ට ගෙලින්ම කියලා ඩීල් එක වැඩ කරපුවා ඉවරයි. ඒක නිසා එතෙන්දී එන ඒ උදේකලා ගතිය විවේකයේ ඒ විස්රාමයේ මහා ලොකු ආධ්‍යාත්මයක් කරනවා නම් කියන්න පුළුවන් නමුත් මම මේ කතා කරන්නේ ඉදින්දා ජීවිතයේ දෙයක්. ටර්ම්ස් ඇන්ඩ් කන්ඩිෂන් දෙලිම කතා කරලා අපි ඩීල් එක කරපුවාම ඉවරයි. වෙන වෙන නිකන් ගුඩ දේවල් වෙන මේ මොනවාද මේ නෝබුරු නෝපුරුදු රහස පිළිබඳ ප්‍රේමීර ආදරයයි කියා කියන්න පුළුවන්. කොයි එක වුණත් ඉවර වෙන්නේ දුකේ. කොච්චර බුදුරජාණන් කියනවා මේ ජීවිත කියලා කියන්නේ ඇඳිලි. නැටිලි කියලා කියන්නේ පිස්සු. මේ ලෝකයේ මේ දුක වසා ගන්න අපි කරන විකාර. යෑම දෙයක් නැති වෙනවා. ඒක ඒකම දැනන් හිතේ කියලා hina වෙලා ඉන්න බැරි කමක් නැහැ. ඒ නිසා ඒ ඒ hina වෙලා ඉන්න කතියට මම කියනවා නිවන කියලා. ඉකි බුද්ධිය යට එතනම හම්බ වෙනවා. ඔය මේ ඔය හිතාන ඉන්න නිවනක් එන්නේ ඊට පස්සේ තමයි. ගරු ස්වාමීන් වහන්සේ ප්‍රශ්න එක පදලකේදී ඇස් ක්‍රියාකත් පිළිතර හිත කිස් අවකාශයේ රැඳේ. සිත විවිධ ආරම්භ වශයෙන් බයයි. යම් සිතිවිල්ලක් ආවා ආ මිනිසින් ඉවත්යයි. මම භාවනා කාලයේ ගත කළේ කිස් මිනිසෙකුගෙන් භාවනා නැතුව ඔහේ සිටීමෙන්. අස්කර නම් පසානක් විගත් එසේ සිටිය හැකිය. මට දෙය නිරසය. භාවනාවේ එදිරි දියුණුවට තම කල යුත්තේ කුමක්දයි කරුණාවෙන් පැහැදිලි කර දෙන්න. ඒ නීරසකම නිවන කියලා ගන්න. රසයක් කන්නන් තණ්හාව දුක කියලා ගන්න. මේ බුදුසසුනේ නීරසකමට යන හැර වෙලා තිනවා අතප්පය කඩා ගන්න නැතුව, කෙලස් කරන්නේ නැතුව, වෛර කරන්නේ නැතුව නීරසකමට යනවා. දැන් හිත ගන්න කැමති නැත්තම් මොකද කරන්නේ? නරි බැන නාටකෙම කියනවා දුව දෙන්නම් දුවILLක දුව දෙන්නම් කියපු හන්ද අපි දුව දුන්නා. දෑවැද්දත් ඉල්ලුවන්න දෑවැද් ඒකත් දුන්නා. දුවයි දෑවැදි සීරම දුන්නා බෑනා ඒවා ආපක් දුන්නා. ඉතින් අපි මත් කරන්ද වරෙන් දුවේ ගෙදර යන්න කියලා. කියලා ගෙදර හරිය යනවා ගෙදර. ඉතින් මාරයත් ඇවිල්ලා. එයා දෙනා සීත කර දේවල්. එයා දෙනා බනනන්දනීය දේවල්. බුදු දානහාචි මෙහෙන් දෙනවා නීරස කරනවා. ඉතින් අපි ඒ දෙකම දුන්නට පස්සේ දැන් මනමේ කුමාරයා ඇවිත් තමයි කඩුව තියෙන්නේ කාටද කඩුව දෙන්නේ කාටද කපුව දෙන්නේ. එච්චරයි. ඒක තමයි සම්මාදිට්ඨිය කියන්නේ නේද යෝනිසමනසකාරය කියන්නේ. ඒ නිසා අපි දැනගන්න ඕනේ නිප්පිදාව එහෙම නැත්නම් විරාග විමුක්ති විරංජති විරජ්ජති විරංජ විරජ්ජ දෙක මේකයි විමුච්ඡති අපිට ඒ රංජනය කරන්න බැරි ගතිය විරංජනය කියනවා විරංජනය කියන්නේ ඒකමයි ඒකමයි විමුක්තිය එතකොට ඒ ඒ අරමුණ දැන් අත්‍යක හතරන හිස්තනට ප්‍රේම කරන්නේ නැහැ අපි නැත්නම් අත්‍යක හරපුවාම තියෙනට ප්‍රේම කරන්න නිසා මේක අපිට නීරස ගතියක් තියෙනවා මම හොඳටම කියන්නේ අත්‍යක වහගත්තාම හරි ඒ හිස්තනකට යන්නේක සහ ඒ විරංජනයක් වීම විමුක්තියක් වීම එහෙම නැත්නම් නිබ්බිදා කියන නිර්වින්දනයක් වීම ඒකාන්තයෙන්ම ප්‍රතිපදාවේ ඵලයක්. ඒක හම්බයක් නෙවෙයි. එචා එනිසා බුදුරජාණන් හොඳටම ජීවත් වෙනවා ධර්මය හොඳටම ජීවත් වෙනවා. ඉතින් දෙන්නම දුන්නා ඉපයි කියනවා තිමක් කරන්නේ. මාරය ඇවිල්ලා කියන ඉඳා. ඉල ඔන්න දෙනවා රූප. ඔන්න සද්ද. න ගඳ. ඔන්න රස. පුළුවන් නම් ඇද්දක අරගෙන ඉන්නකොටත් ඔය හිස්තන බලන්න පුරුදු වෙච්ච දවසේ තේරෙයි. තාම වෙනසද කළා නෑ. ඇද්දේ වහගෙන ඉන්නකොට විතරයි දැකලා තියෙන්නේ. වහලා ඇරලා ආයෙ වහපුවම මේක දැකලා තියෙන. ඒක ලොකු ජයග්‍රහණයක්. ඇද්දක ඇරලා ඇහුවට මොකුත් වෙන්නේ නෑ. බලන්න ඊට පස්සේ ඇද්දක අරගෙන ඉන්නකොට මේ පේන දේවල් වල රංජනය කරන දෙයක් තියනවාද? එහෙම තියෙනවනම් විතරයි වහගත්තාම තියෙන හිස්තන මතකින් නොපතන් කියලා හිතෙන්නේ. ඇත්ත එක අරගෙන ඉන්න කොටත් පේන්න තියෙන එකෙත් ගන්න දෙයක් නැහැ. අරකමයි. අන්නේ විදිහට මේ මේ විවිධ විචල්්‍ය සාධක පාලනය කරලා ඇත්තක වහන සමාධියදී ගන්න මේ මේ හිස් ගතිය ඒ ශුන්‍යතාවේ නැත්නම් මේ දෙතේ තුච්ඡතෝ රිත්තතෝ පරතෝ ශුන්‍යතෝ අනත්තතෝ ඇත්තක අරගෙනම ඊට දැක්කොත් දකින්න පුළුවන් නම් ඒක නටයි භාවනා කරනවා කියලා ඇත්තක වහන මෙහෙම ඉන්න ඕන කමක් නැහැ. එහෙම කරනවා චාරිත්‍රය එහෙම කරනවා ආදර්ශයක් වෙනසෙම නැත්තම් නිජකතා කරනවා පෙන්වන්න. දෙක අතර වෙනස නැති වෙච්ච දවසේ ඇත්තක වෙපත් එක අරගෙන හිටියත් එකයි කියලා. අනේ එදාට තේරෙන පටන් අරගනි. මේක ඉස්සෙල්ලා හුඟ දෙනෙක් අල්ලලා ඇත්තක වහගෙන තමයි. නමුත් භාවනාව ඉතිරි පැතිරි යනවා කියලා කියන්නේ වශීකර ගන්නවා කියලා කියන්නේ ඇත්තක අරගෙන ඉන්නකොට. ඒ සමාන බලන දේෙන් දැකීම දැකීම මතින් නතර කරලා එහි මෙහි මතින් නතර කරලා මුතිය මුතිය මතින් නතර කරලා විඤ්ඤාති විඤ්ඤාති මතින් මත කරලා ඉන්නවනම් ඇඳ කරගෙන ඉන්නකොට අරගුණේ මේනවා ඉතින් වෙලා තියෙන්නේ fear of freedom fear of unknown fear of uh, new යන නියුරෝපියා නියෝ නියෝෆෝබියා කියලා දෙයක් තියෙනවා මොනම අලුත් දෙයකටත් අපි කැමති නැහැ. අපි දන්නේ අපි ඒකෙම නිදහසට කැමති නේද? දන්දනියට කැමති. ඒ නිසා fear of freedom කියලා එකක් තියෙනවා. fear of unknown කියලා එකක් තියෙනවා. ඉතින් ඒ නිසා අපි සත්‍ය හොයන්නේ දන්න තැනක. කදා සත්‍ය නේ දන්න තැනක. අපි උත් පිටිකේ කටපාඩම් කරලා, දඹදිව ගිහිල්ලා, පින්කම් කරලා ගොඩාක් එකතු කරනවානේ. ඔය එකකවත් නිවන නැහැ. ඒචාර පවෝගයක් අයින් කරලා සත්පුරුෂයන්ට අයින් කරලා ඒක සම්බන්ධ කරලා බණ අහන්න අවස්ථාව දෙනවා. නමුත් නිවනට එනකොට මේ දන්න දේවල් වලින් ඈත් වෙනවා. ඉතින් ඒකකොට කරප්පන් එනවනම් එතකොට ඇඟ මෙගුලනවා නම් සහලවනවා නම් වැඩේ වෙන බවට හොඳම ලකුණක්. ඉතින් වදේ මම මොකද කරන්නේ දුවයි දැවැති තියෙන දුන්නා පෑනවා ඒවා අපව දුන්නා ඉතින් අපි මක් කරන්ද වරෙන් වේ ගෙදර යන්න කියලා ආයෙ මාරයට වාර දෙනවා ආයෙ කෙලෙස් වලට වාර දෙනවා ප්‍රශ්නයක් නැහැ. ආයසරක් එලිසොල්ද ගියාට ඔතෙන්න නැහැවිත් ඉන්න බෑ දැන් ආයෙ. පැත්තක වගත්තාම ඉස්තන හැමතැනම හොල්මන් කරන්න පටන් ගන්නවා. අර උටේ ලෝකෙත් නැහැ, මේ ලෝකෙත් නැහැ. මුතුම මේ කුඩු යවුවා වගේ වැඩක් තියෙනවද? හදයක් බැහැියක් තියෙනවා. ඉතින් අර ධර්මේ දාලා පොඩ්ඩක් විතර කරලා දෙන්න ඕනේ. මුතිය දැන් ඉතින් කරාට දැන් නැහැ. මොකද ඇයි ඉතරකට ගිහිල්ලා වතර ගන්න බෑ. හැන්දේ ගැරගෙනත් ඔය ඉතන ගන්න බලපන්. එතකොට තේරෙයි ප්‍රතිපදාවන 100 100 සත්‍යයි. කියවොත් නම් කිටි ගහට මෝල් ගහන්න යනවා. අය දෙකක් නැනොත් අපිට මේක කියව ගන්න බෑ. ඒක දරා ගන්න බෑ. අපි යන්න හදන්නේ මේ ලැබෙන දේ තණ්හාමාන දිටි වඩන්නේ. ඒව කොහෙද? ආය නම් මකලා ගෙනියන්නේ. ඉතින් ඒ නිසා මේක මේ මේ part time job බෑ. full time කරන එකයි තියෙන්නේ ගන්නව නම් දෝචිම ගනින්. එහෙම නැත්නම් දැන් too late කියතයි. දැන් ඉතින් අමාරු යතේ දැන් ඊට පස්සේ නිින්ද යන්නේ නැහැ. ඇත්ත ගහගත්තම අර හිත ඇන්දෙනවා තින් ඉඳගත්තත් එක ඉන්න එකයි තියෙන්නේ. දැන් අද්ද කියලා බලනවා ටික කාලයක් යනකම් පේනවා. ඊට පස්සේ බලනකොට ඒකෙත් නැහැ. ඒකෙත් මන බඳින්න රස බඳවන දෙයක් නැහැ. ඊට පස්සේ තේරෙන පටන් ගන්නවා මේක තමයි ප්‍රත්‍ය, මේක තමයි ශක්තිය, මේක තමයි gedara, මේක තමයි පටන් ගන්න තැන. මේක උඩ මවාගත්ත සිල්ලාරක තමයි ජීවත් වෙලා තියෙන්නේ. දැන් මේ සිල්ලාරේ පේන්නේ නැහැ විනිවිද පේනවා. ඒ නිසා ඔය රසෙන් බුද්ධාගම කියන්නේ wherever you may be you are you on the way back home. අපි නැවත අපි ඇටේ දීච්ච තැන යන්නේ ඒකට යන්නේ හැම තැනම තර්ක කරලා හැම තැනම වාද කරලා හැම තැනම නොවෙන්න පුළුවන් තරම් બ્લોක් කර කර બ્લોක් කර කර තමයි යන්නේ. ඒක තමයි දැනුම කියන්නේ. අපි මේ දැනුම කියලා ගන්න එකෙන් කරන්නේ අර ඉබේ හම්බෙන නිවන නොලබන්න ප්‍රතික්ෂේප කරනවා. නොලබන්න තර්ක කරනවා. නොලබන්න ඒකට කොනහනවා. කවදාද මේ දැනුමෙන් ඇති වැඩක් නැවකට ගෙතේම තීමක් කියපු දවසේ කිසි කරදරයක් නැතුව එහෙම නැත්නම් මේ බ්‍රේක් පා ගන්න නැතුව ඝර්ෂණ ෆ්‍රික්ෂන් නැතුව ඉන්න පටන් ගන්නවා. ඒ නිසා මේක ප්‍රතිපදාවේ සත්‍ය බවත් ඒ වගේම තම සම්මාදිට්ඨි සම්මායම යෝසමනිකාර වශයෙන් තමයි සූදානම් නැති බවත් පේන්න තියෙනවා. නමුත් ඇත්ත කියලා වහගු කතාවෙන් පේනවා. කොයිය ටිකක් කැමැති පරිශීලිත. ඇත්ත කියලා ආපුවම ආයෙසරක් ඇත්ත ගැණියයි කියලා හානි වෙන්නේ නැහැ. එහෙනම් වහගුම ආයෙ යනවා. ඒ නිසා ඇත්ත කියලා වහලා දෙකෙම භාවනා කරනවා. එහෙම නැත්නම් මේ වගේ කාපට් එකක් වගේ එකක් එකම පැටර්න් එක තියෙන තැන ඉඳගෙන බාන හොඳට හරි ගියාට පස්සේ සම්පූර්ණ හැරෙන්න එපා. ඩවුන් කාස්ට් අරක දිහා බලන්න මේක බොඳ වෙලා නැහැ. එහෙම නැත්නම් මීටර එකමාරක් අතර සුදු පිටියකට ෆේස් කරලා වාඩි වෙන්න. වාඩිලා හොඳට සමාධි වුණාට පස්සේ ඇත්ත කරේ. අර බලන්න අර පිටියට මොකද වෙන්නේ කියලා. එහෙම ඩිසෝල් වෙලා යනවා. ඒකත් හිස්සෙනවා. ඊට පස්සේ බලන්න සාමාන්‍ය කියන දෙයකට දාලා බැලුවට පුනත් ඉස්සල්ලා වතාවට ෆේස් වැලියක පේනවා. ඊට පස්සේ විනිවිදට ගියාට පස්සේ ඒ කොයි එක හරහත් ඔය විවේකේ දක් ගන්න පුළුවන්. එහෙම නැත්නම් හිස්තන දක් ගන්න පුළුවන්. ගරු ස්වාමීන් වහන්සේ මට අතදින පාරයක භාවනාවට ටිකටම අවශ්‍යකෝයේ නිදිමතයි. මම භාවනා කිරීමට අවශ්‍ය වත් මට භාවනා කිරීමට අවශ්‍ය වුණා හිත නිදිමත තමයි යන්නේ. නැවතත් සතියට පිටවලා භාවනාව ආරම්භ කළා. හිස ඉවටම පලාවැදේ. භාවනා කාලය අවසන් වූ පසු නිදිමත පහව ගියේය. මම මොහ චෛත්‍යයක්. නිදිමත නැති කර භාවනාව කරගෙන යාමට උපදෙස් දෙනමින් ඉතාම කරුණාවෙන් ඉල්ලමි. එයාට නිදිමත නැති වෙලා භාවනා ඉවරයි කියලා තමයි හිතුවට මොකද දිගට හිටියා නම් ටිකක්. ඒ ඒ පරියන්කේම ටිකක් හිටියා නම් අර ට්‍රැෆික් ජෑම් එකේ උරුණාට පස්සේ පාත් එක හම්බෙන්නේ ඈතට යනකම් යන්න හම්බෙන්නේ ට්‍රැෆික් ජෑම් එකේ තියෙන කාරණේ කන්ජෙෂන් තද වෙලා අරයක හදිසි කිරුවා මෙයක් හදිසි කියලා තද වෙලා නින්නේ ට්‍රැෆික් ජෑම් එකේ ඉවරච්ච ගමන් තමන් ඉස්සරහනේ ඉන්නේ ඉතුරු හරිය කිසි කෙනෙක් නැහැ යන්න පුළුවන් එහෙනම් මේක නිින්දක්ම නොවෙන්නත් ඉඩ තියෙනවා නමුත් අපි නිින්දක්ම කියලා කියන්නේ වෙලා වෙලා වෙලා වෙලා ඒක ස්ටාක් ඕපනින් එකක් කියනවා ඔබ ඊට පස්සේ වැඩ ගන්න තියෙනවා දැන් ඉතින් මේ කරදර තදබදී කරයි මොකද වෙන්නේ කියලා බලලා ගොඩාක් වෙලා ගන්නවා අනිත් එක මේ නිින්දේ ඉන්නකොට එක දිගට නිින්ද යන්නේ වෙනවා එනවා ආය යනවා ආය එනවා ආය යනවා ඔතින් ගොඩාක්ම මේ නීතිමත් බවට පශ්චාත්තාප වෙන්න සාධකේ වෙන්නේ ඉරියව්ව වැක්කිරෙන මෙහෙම ඉන්නේ ඉරියව්ව හිටින්නේ නැහැ මේක නිකන් ටික ටික ටික ටික ගිහිලා ඇඟට පහසු මට්ටමකට වැටෙනවා සමහරුගේ අර ඔළුව පල්ලෙහාට එන වෙලාවල් එනවා. එහෙම නැත්නම් තමන් පිටිපස්සට වැටලා තියෙන වැටෙනවා මම දැකලා තියෙනවා. භාවනාකට පාඩ ඩොක්කල පිටිපස්සට වැටෙනවා. බැලන්ස් එක නැති වෙනවා. නමුත් මේ අතරමැද පුංචි අවස්ථාවක් තියෙනවා. මේ නිින්දේ ඉඳලා අවදි වෙන අවස්ථාව ගත්තොත්. ඒ අවදි වෙන එක කොන්ෂස්ලි මම කරන දෙයක්ද නැත්නම් මට සිද්ධ වෙන එකක්ද කියන එක එකක්. ඒ වෙන්ඩර්ලා බලන්න ඕනේ. දෙක අවදි වුණාට පස්සේ හිත යන්නේ අරමුණටද නැත්නම් භාවනා නැතර කරනකොට අරමුණ වැඩපොලේ නැතර නැතර කරපු වැඩපොලට කියලා තිබුණ ඉඳලා ඉස්සරහට යනවද නැත්නම් තව දුරටත් විවිධ හිතිවිලි දිගේ යනවද කියන එක බැලුවොත් කෙලස් නින්දක් නම් අවදි වෙන්නාට පස්සේ හිත තියෙන අරමුණේ නෙවෙයි ආයත් කෙලෙසට බර නින්දට බර එකක්. කෙලෙස් නැති જાතියක් තියෙනවා. අනිද්දා ඒකට කියනවා හිත ලීන වෙනවායි කියලා. හිත සංගවි ගන්නවායි කියලා. ඒ සංගවි ගන්න එකේ පැන්නට මොකද? ආපහු වෙන්නේ ගෙලින්ම අරමුණට. අරමුණේ එමයි ටික වෙලාවක් ගිහිල්ලා ආයෙ වැටෙනවා. ඒකට හේතුව අරමුණ නීරස වෙලා. අරමුණ ඒකාකාරී නීරසයි. ඉතින් ඒක නිසා හිත ලෙස්සල පයින්නවා. හිත ලීන භාවයටපත් කරනවා. හිත සංගවි ගන්නවා. ඒක පන්නන්න නැතුව යෝගාචර දිශාට යන්න බෑ. නිසා මේ අන්නපොගේ ලීනගච්ච හිත නැවත අවදි වෙනවයි කියන එක නැත්නම් අරමුණට අවදි ප්‍රබුද්ධ වෙනවයි කියනකොටම දැනගන්න ඕනේ නිින්ද කැඩෙනවත් එක්කම භාවනා මෝඩ් එකකට වැටෙන්නේ ඊට පස්සේ අර නතර කරපු දැනලා ඉදිරියට යනවනම් ඒක නිින්ද නෙවෙයි මේ ඉරියව්ව නම් සමහර විටක දැක්කලා තියෙන ඉඩ තියෙනවා ඒ නිසා ඒ වෙලාවට ඉරියව්ව ගැන එච්චරම මුලී කරන එක සාධාරණ නමුත් ඉරියව පැත්තක තියලා මේ තොරතුරු ගන්න ගත්තොත් මේක නිතර නිතර නම් තොරතුරු හොයන්න පුළුවන්. ඒකකොට තීරණ පටන් අර ගන්නවා රාග ద్వේෂ කියන දෙක නැති වෙච්ච ගමන් මේ හිතට කෙලින් ඉන්න බෑ. මේ හිත අවුස්සලා කුප්පලා තියාගෙන ඉන්න රාග ద్వේෂ මොහෙන් තමයි. මොහේ නෙවෙයි රාග ద్వේෂ. ඒ දෙක නැති වෙච්ච ගමන් මේක නිකන් හරියට නඩු නැති උසාවියක ඉන්න විනිශ්චයකාරවරයෙක් වගේ. තේදක් පාන්න බෑනේ. සිතක් බලන්න දෙයක් නැහැ. ජීතු නැති ස්පිරිතාලේ වැඩගෙන මෙතෙක් දොස්තර කෙනෙක් වෙදෙක් වෙයි මොන කාට පොම්බන්නේ දැන්. මෙන්න නෑනේ ණය කරේ දාගෙන පුම්බගෙන ඉන්නවා කවුරු කරලි දුන්නේ. ඇකින් දැවිලා කියනවා සෑර් අද කවුරක්වත් නැහැ. ලම්බයි. ඒක තමයි රාග ද්වේෂ මොහින් තමයි අපි මේ ජීවිතේ විවිධාංගීකරණය සිද්ධි වරණකම රසවත්කම අනුන්ට අපේ අදාළ භාවය ටයිම් ෆ්‍රේම් එක අපි හරි බිසි මිනිස්සු ඔක්කොම ඉන්න තියෙන මේ රාග ද්වේෂ දෙකින් බුදුහාමරේ ක්‍රමේ තම දක්ෂ විදිහට රාග ද්වේෂ අයින් කරුවට පස්සේ මොහේ තනගන්න. නීරස වෙනවා. නීරස වුණාට පස්සේ කඩාන වැටෙනවා. නමුත් මේ කඩාන වැටලා නැගිටින මොහොත ගත්තොත් මේ කඩාන තියෙන කෙලෙසකද නැත්නම් හිත සැඟවි ගත්තද කියලා අල්ලගත හැකි ඒක සත්‍ය පිළිබඳ ලොකු කඩින් පරීක්ෂණයක්. ඉතින් සානිදාසියෝ නිදාගන්න හරි කමන්නේ. ඊට වෛර කරන්න එපා අවදින මොහොත බලන්න ඊට පස්සේ වෙලාවක පාරට ට්‍රැෆික් ජෑම් එක ඉවර වෙනවා අන්න එදාට පාවා දෙන්න එපා දිගට බලන්න පරියන්කෙම ඉඳකට වැඩ ගන්න එතකොට තමයි තේරෙයි එතකොට අර ගින්නෙන් පීඩා වෙලා හෙම්බත් වෙලා තිබිච්ච හිත බොහෝම පිම්මක් ඉදිරියට යන්න Venerable sir, further the question I asked during yesterday's session there are serious storms recognizing the as ego related and responded is the simile of Siddhamiri Kaval, which I think is a perfect way of describing what I felt. I would like to uh, I would like to ask three questions. Please give you answers in synthesis. Question number one. If one watches these thoughts and let them go, will these reduce and disappear over time during walking meditation? එතන මේ විදියට ඉංග්‍රීසියෙන් ප්‍රශ්න සිංහලට උත්තර දෙනවා කිව්වහම ප්‍රශ්නේ ඉංග්‍රීසි සිංහලට දාන්න නැතුව අසාධාරණයට මම දන්නේ මොකක් මට අවසර දීලා තියෙනවා සිංහල කතාවට කමන්නේ කියලා. නැත්නම් සිංහ ප්‍රශ්නේ සිංහලට දාලා යන එක වඩා හොඳයි. මොකද අමරණත් මන්තේ කියන්නේ. ඉංග්‍රීසි අල්ලන්න පුළුවන්. එම්නම් මම යනවා ඉස්සරහට. මේ ප්‍රශ්න ජීවිතේ භාවනා කරනකොට හිතවිලි එනවා. හිතවිලි තිබුණාට තමන්ගේ අර පයප වචිත ගතිය, හැපෙන ගතිය වැටෙනවා. ඒ නිසා මේ හිතවිලි පිළිබඳ අවදියක්. හිතවිලි පිළිබඳ ප්‍රණීත භාවයක් වෙනදට වැඩි කියලා. ඒකට මම නිදර්ශනයක් වශයෙන් කිව්වේ ඒක තමයි හිතවිලි මේ පාපිච්චක් කොට ඇවිදිනවා. හිතවිලි නනකදලක් කොට ඇවිදිනවා. දැන් අහනවා එහෙම කරගෙන ඉන්නකොට මේ හිතවිලි නොපෙනී නොදණීයිද කියලා. හිතවිල්ලක් හිතවිල්ලක් බවට පත් වෙන්නේ අපි හිතවිල්ලෙන් කරන යෝජනාව විස්තර කළොත් පමණයි. ඉතින් පුළුවන් යෝජනා කරන්න විතරයි ස්ථිර කිරුවොත් විතරයි ඒක සභා සම්මත වෙන්නේ. නැත්නම් ඒක සභාවට ඇවිල්ලා යෝජනාවක් විතරයි. ඒ නිසා දිගින් දිගටම යෝජනා ගේන්න පුළුවන්. ඒක සභාවේ ඉන්න ඕනම කෙනෙකුට කරන්න පුළුවන් අයිතිවාරය. නම් කවුරුත් ඒක ස්ථිර කරන්නේ නැත්නම් කිසිම දෙයක් මිනිස් වලට යන්නේ නැහැ. නිසා හිතවිලි ලක්ෂ ගණන් එන්න අරින්න ඇත්තටම හිතවිලි යෝජනා ස්ථිර කරන්න අපේ තියෙන චක්‍ර කරනවා. ඒ කියන්නේ කෙලස් බරගතිය. අපේ තියෙන මේ අනුන්ගේ දරුවන්ක උපැන සාතිකේ තාත්තක උටුවේ අසංකරණ කරනවා. යැනි වරත්තුයි කියලා ළමයි හම්බ වෙනවා. හම්බ වෙනා මැනේජර් ඕසෙට අසං කරනවා. ඒකෙල්ලේ හතරම hina කියලා જાතියක් තියෙනවා. ඒ දරුවා කුකුලගෙන අනේ මගේ රත්තරන් පුතේ කියලා වනවනකොට ගෑණිට කුසී ඉඳලා ඉනාවක් යනවලු. ඒක තමයි. මේකට අඬනකොට මාරයට ඉනාවක් යනවා ඇති මේ අනුන්ගේ දරුවන්ට පැනඝාතික දීලා අත්සන් කරලා තාත්තගේ කොටුවේ නලවනවා තාත්තට මගේ රත්තරන් පුතේ කියලා. අයියෝ නිසා ඔය තාපතුල ගිහිල්ලා හම්බෙන හැම දරුවටම අස්සම් කරන්න ඕන ගමන්නේ දැනගන්නම අවජාතක දරුවෝ. මං කියන්නේ පාළුගේ වළම් පිටන හිතවිලි. නිකන් ඉන්නවට හිතකට වෙන්නේ හිතවිලි. ඒකෙන වරි කරපු ගමන් හිතවිල්ල වළංගු භාවයටපත් වෙනවා. වරි කරන්නේ ඉති හොත්තල් කම නිසා. පිටේ තියෙන පෞරුෂත්වයක් නිසා පිටේ වඩේ තියෙන මීමයි අඳුරට බය. තමයි කියන්නේ මම බුදුහාමරගේ ක්‍රමයට දැන් සක්මන් කරනවා මට හොඳට වම දකුණ තියෙනවා. ওই හිතවිලි වල වරෙන් පළච්චාවයි. සද්දාවෙන් පළච්චාවයි. වේදනාව පළච්චාවයි මගේ වැඩේ යනවනේ. කරගෙන කරගෙන ඉන්නකොට මේ හිතවිලි ගෙතක වදින එක පව නතර වෙනවා. මේක ඉස්ලාම් හැරේ මේකේ විෂ නැති බව ඇල්මරා ගන්න තියෙන්නේ දැන්. ඊට පස්සේ මේක හොරි කරන්න නැතිනොත් කිසි කෙනෙක් ඉන්නේ නැහැ. දැන් අපි මෙහෙම හොඳට සාකච්ඡා කරනවා මෙතනින් කවුරු ඇවිල්ලා මෙතෙන් එන්න හදනවා. අතනින් කවුරු එන්න හදනවා. ඉතින් අපි ඒක ගැන ගණන් ගන්න අපි සීරියස් මේ කතා කරන අරමනස ඉන්නේ නැහැ නේද? මම වාතා කර දෙන්න වාතා කිව්වොත් ඊමණට ලොකු අවස්ථාවක් ලැබෙනවා මේ ස්වාමීන් වහන්සේට මම ආවා මම මේක දැකලා එතන කෙනෙක් ඉන්නවා තමයි ඉන්නේ වැදගත් සාකච්ඡාවක අපි සාකච්ඡා දිගට කරනකොට මේ මනසට ඉලිපත් පනින්න බල නැහැ එයා එතනදී එයා දිගට මේදී හිතත් දෙයනෙන් දැත්තේ ඉතින් දිගට මේ සාකච්ඡාව ඉවසායින්නේ එචා මතක තියාගන්න හිතීරියට කරදර කරන්නේ අපි ශබ්ද වලට කරදර කරන්නේ අපි වේදනාවට කරදර කරන්නේ අපි ඊට පස්සේ තමයි ඒගොල්ලන් අපිට කරදර කරන්න පුළුවන් කොග්නයිස් කරන්න පුළුවන් රෙකග්නයිස් කරන්නේ තමයි cognition of thought one thing recognition of thought is different thing verification එයාට ඒ අවශ්‍යක දෙන්නේ අපිම තමයි ඊට පස්සේ තමයි ඒ චිලි ගෙට ගවදී ඊට පස්සේ ඔටුවගෙට ගියා වගේ ගෙයි මෙයාට එළියට යන්න වෙනවා ඔටුවගේ පදිංචි වෙනවා මේක හැබැයි ඔක්කොටම බලන්න ඕනේ. මේකේ තියෙන හොඳට සතිය වඩලා සෑහෙන ප්‍රමාණයට මූල කරපත්තානේ. දැන් ආද කරගත්ත කෙනාට හම්බෙන වරයක්. ඊහාල පහලේ පාඩු ගෙවලම් ඉන්න හිචියාවට මං කියන්නේ සාමාන්‍ය මගේ බල ගාලල්ල. ගාලල්ල. ඒ කොයි හිචියාව ගාලල්ල. සද්දය ගාලල්ල. අපි බලනවා. ඕවට එන්න වඩින්න ආසනේ ගන්න සුදු සෙන්දක් කෙලන්න බාර ගන්න යන්නේ ඒක තමයි මොඩකම කියන්නේ ඒක තමයි කෙලස් කියන්නේ අපි ආසනේ දීලා තියන්නේ දක්වන්න සුදු සෙන්දක් කෙලලා ගවුරු විදිය කරනවා ඒක කවුරු යාවට ගණන් ගත්තොත් ඒගොල්ලන්ට අවස්ථාව ලැබෙනවා කීසා කරදර ඔබට කරදර කරනතුරු කරදර වලට කරදර කරන්න එපා මේකට කියන්නේ inner thoughts කියලා කියනවා මම ඊයේත් මතක් කරා ඇත්තට thought without a thinker කියන එකක් තියෙනවා. background thoughts කියලා જાතියක් තියෙනවා. මතක තියාගෙන මොහොතක් හදාකවත් නැහැ රැලි නැති. රැල්ල මොහොතේ ලකුණක් මොහොත රැල්ලේ ලකුණක්. හිතක් නැහැ හිතෙවි නැති. ඒක පවතින්න පුළුවන් එකක් නෙවෙයි. ඒක නිසා අපිට කල්පනා කරගන්න වෙනවා හිතවිලි හිත නොකෙලෙන නොකෙලසන තාක් කල් ප්‍රශ්නයක් නැහැ. ඔය කොහොම කරේ දාගෙන පොඩක් දාගෙන අඬන්න ඕන කමක් නැහැ. අඬනව පිටේ වනේ තියෙන මීමා. සීලෙ නැති කෙනා. සතිය නැති කෙනා. ඒ වෙලාවේ මූලිකත්වයේ දීලා කළ යුතු දේ දන්නේ නැති කෙනා ඉතින් ඔය යන හැම දෙයකම කලබල වෙනවා. මම දන්නවා මගේ හිතේ තියෙන සතියේ සක්මනේ මම ඒක හිතලා කරන දේ. ඒක තියේදී ඔක්කොරු මොනවා නැතත් ප්‍රශ්නයක් නැහැ කියලා යන්න ගියාම ඇත්තටම මේ ප්‍රශ්න අහන විදිහට ඉතිවිලි ඇතුළට එන එකත් අඩු වෙන්න පටන් ගන්නවා. Mr. if one gets into a habit of just watching, when the Chutichitta comes, we need not get hold of the first thought that escapes. First thought that? Escape. First thought that? Escape. Escape. First thought that escape. No, no meaning. If one gets into a habit of just watching, then the Chudikita, Chudikita comes, will he not get hold of the first thought that escapes? last word that yes last thought that escape කියලා කිව්වට පස්සේ last thought is this so whatever may be this projection only we can do මේක අපිට හිතලා ප්‍රක්ෂේපණය කරන්න විතරයි පුළුවන් වෙන්නේ අපිට ආශ්වාසය ඉවර වෙනකම් හොඳට බලන් ඉන්න පුළුවන් කියලා හිතමු ආශ්වාසය ඉවර වෙලා වීචිටි මොනවා කරද්දී ඒක ප්‍රශ්වාසය පටන් ගන්නවා මේ පටන් අර ගන්න වෙලාවේ අතරමැද හිතවිලි තිබුණත් නැතත් ආශාදී ඉවර කරනකොට ඇතිවෙන හිතවිලි දිහා ගණන් නොගෙන සිටීමේ පුරුද්ද තියෙනවා නම් ආශාද ප්‍රසවාස දෙක අතරමැද කාලේ හිතවිලි ආවත් නාවත් ගණන් ගන්න නැතුව අපිට ඊගාන මත වෙන ප්‍රසවාසයේ පිළිසුදු බලන්න පුළුවන් කරකින් ඇතිවෙච්ච පිළිසුදුකම නිසා ඒ නිසා මේ ආශාසී චුතිය ගණන් ගන්න ජීවිතේ චුතිය වගේ මේ ජීවිතේ චුතිය කියන එක අත්දැකම නැති එකක් අපිට කොහොමඩක්වත් මේක මේ රියැලිටි එකක් විදිහට අපිට මේ වෙලාවේ සාකච්ඡා කරන්න බෑ. ඒ නිසා මොන හරි සිද්ධියකේ හැමාරි. චුතිය කියලා කියන්නේ කෙවල දාන වෙලාව. ආශාසය සම්පූර්ණ සුද්ධියෙන් ඉවර කරන්න පුළුවන් නම් ඒක ප්‍රසවාසය සුද්ධියෙන් පටන් ගන්න පුළුවන්. ආශාසය අවුලෙන් නම් ඉවර වුණේ ප්‍රසවාසය අපිට වෙන්නේ නැහැ. ඒක නිසා මේ වෙලාවේදී කරන්න තියෙන මේ පොඩි වෙන්න එකක් ගන්න සම්මුති මරණය ගන්න එපා ක්ෂණික මාර්ගයක් කරගන්න. මොනවාරි සංසිද්ධියක් ඉවර වෙනකම් හොඳට සාංශුද්ධියෙන් බලන්න පුළුවන් නම් එයාට සෑහෙන සාධාරණ සත්‍යයක් වෙන ඊගාට මතුවෙන දේ සාධාරණ සාංශුද්ධියෙන් බලන්න පුළුවන්. ඉවර වෙන එක හිත අවුල නම් තිබුණේ මතුවෙන කොටත් අවුල වෙනවා. ඒ නිසා ඒ වෙලාවේ තියෙන හිත මෙලෙන්නේ නැති එකවත් අල්ලන්නේ නැති එකක් නෙවෙයි. දැන් ආවත් ඇල්ලුවත් මේ හිතුල ගන්න දෙයක් නැහැ. ඒ නිසා නොයවා කියන අදහස් පුත් නැහැ. චීක අපරාධය ඇවිල්ලා මං ආය අහුණානේ කියන හැඟීමකුත් නෑ. එයා දන්න මේ අල්ලුවාට මේක ගන්න දෙයක් නෑ. ඒකෝට වැඩක් නෑ නේ. ඒකට නාව වගේම තමයි. ඒකෝට සංඥා නොගැනීම, අරමුණු නොගැනීම හා සමානයි බුදුහාමුදුරු කියන ක්‍රමයට. ඒක නිසා මේ චුටිචිත්තේ වගේ අතර චුටිචිත්තේ කියන එකක් ඔය ත්‍රිපිටකයේ සඳහන් වෙන එකක් නෙවෙයි පසු කාලින හදාගත් එකක්. මේ පැවැත්ම ගැන මුසුජානන්ත කියලා තියෙන්නේ ඒ මරණයට සූදානම් වෙන්නේ නම් මේ ක්ෂණික මරණයට සූදානම් වෙන්න. එතකොට අරකට අපිට පෙරහුරුවක් ලැබෙනවා. ඒ නිසා ප්‍රසවාසී ඉවර වෙන කම්ම බලන්න. ප්‍රසවාසී ඉවර වෙන කම්ම බලන්න. ඒක සුද්ධට බැලුවා නම් ඊගාට එන එක ලස්සන දකින්න. ඒ නිසා මේක අපිට ප්‍රත්‍යක්ෂයට බර කරලා උත්තර දෙන්න බෑ මොකද conceptual situation එකක් තියෙනවා. This is this safe? within the observing thoughts better than having a loneliness and tranquil mind devoid of thoughts within the working within anapanasati, which then goes into the timeless void. There is no choice. තමන්ටගේ තෝරන්න වෙලාවක් නැහැ. ඉතින් අපි ප්‍රභාසරී තාන මේක බාර ගන්න. ඉජිවිල කියලා ඉජිවිල ගණන් ගණන් කරනවා මේක බාර ගන්න අපිට මේ ප්‍රභාසර හිත තියාගෙන මට ඉජිවිලි දකින්න පුළුවන් හිත දීපන් කියන්නේ අයිතියක් අපිට නෑ අපිට එහෙම choice එකක් නෑ ඒක අරකට පිටි මේක සංසන්දනය කරන්න පුළුවන්න්නේ දෙකම ගන්න පුළුවන් කොහොමද ගන්න කියන කෙනේ එහෙම chance එකක් අපිට නෑ වෙල එක සමාධියට හිත යනවා අරක විපස්සනාට හිත යනවා මේ දෙකේ මේ මේකෙන් charge වෙනවා මේකෙන් වැඩ ගන්නවා ආයෙ බැස්සට පස්සේ ආයෙ charge කරනවා ආයෙ වැඩ ගන්නවා ඉතින් මේ දෙක යනකොට එකිනෙක දෙකට ප්‍රතිඋත්පන්න වෙන්න ඕනේ ඒක මේ සාපේක්ෂතාවයක් තියෙන්නේ. අරකට වැඩිය මේක හොඳයි කියන්න බෑ. මේ සාමාන්‍යයෙන් කියන්නේ මේ අම්මා හොඳයි කිව්වත් වැරදි, තාත්තා හොඳයි කිව්වත් වැරදි. ඒ නිසා නංගිය මල්ලිය පවසමි දෙන්නම හොඳේ කියලා. ජායියා කියනවා අම්මා හොඳයි කියලා. නංගි කියනවා තාත්තා හොඳයි. සිරියයියා කියනවා අම්මා හොඳයි කිව්වොත් ඒක සමතු. එතකොට අන්න මල්ලි කියලා. තාත්තා හොඳයි කිව්වොත් ඒකත් එතට අනවා. අයියා නංගි ඊ කියන යාට කැමති දෙන්නම හොඳයි කිව්වහම. ඇත්තනේ ඉතින් අම්මයි තාත්තයි දෙන්නට ඕකේ તો ඡන්ද තිබ්බට එම කාට ඡන්ද දෙන්නේ? අම්මට දෙන්නේ තාත්තට දෙන්නේ කියලා. හැබැයි මම එකක් එකක් කියන්න. මේ ළඟදී කරපු සෝෂල් සර්විස් වලින් තාත්තට ඡන්ද කියලා තියෙන වැඩි. මේ ඉතින් ඉස්සර ද්වේෂය ගිය තාත්තට අපි අපි හදන කාලේ ඊතර මනුෂයා පුරුෂයා පරිශුද්ධ තාතර මේ මෑතකදී කරන රිසර්ච් එක දේශයන්නේ අම්මලා දැන් තාත්තා හවුස් වයිෆ් හස්බන්ඩ් වෙලා ඇටලික ඔක්කොම කරන්නේ අම්මා නිසා වැරද්දේ චෝදනාවක් යන්නේ අම්මගේ වැරද්ද මේ සීරිය අයියත් එකම මැදයි සීරිය ඉන්නේ අම්මා හොඳයි කියන්නේ නැහැ තාත්තා හොඳයි කියන්නේ මේක ඇත්තටම දරුවට choice එකක් නැහැ සිංගල් පේරණ නම් ඡන්ද තියන්න කෙනෙකුත් නැහැ. ජනමත විමසුමෙම ඒත් එක්ක යන්න වෙන්නේ. මේකෙදී මෙහෙම ප්‍රශ්නයක් conceptually අහන්න පුළුවන් වුණාට බලන්න අපිට මෙහෙම සිලෙක්ට් කරන්න තෝරන්න වෙන අවස්ථාවක් ජීවිතේ හම්බ වෙනවා කියලා නැහැ. ඒක අපිට හම්බෙන මේ gift එකක් නෙමෙයි ලැබිච්ච දේෙන් වැඩ ගන්න එකයි අපිට තියෙන්නේ. ගරු ස්වාමීන් වහන්සේ ආනාපානසති භාවනාවේදී හුස්ම රැල්ලෙහි මුල මැද අග එස පැහැදිලිව නොපෙනෙන අතර පහුවේ සහ ඉහළේ පිළිම හැකිරීම අඳුනේ. ඒ නිසා ඒ පිළිබඳව අවධානයේ හුස්ම රැල්ලන ලෙස බොහෝ වේලා බලා සිටින විට ඇයකට කාලයක් හුස්මක එක දිග හුස්මක් ලෙස පෙනෙන අතර ශරීරය සැහැල්ලු වී නොදැනේ. මෙම අවස්ථාවල පැමිණිට ප්‍රකාශකර ආලෝකයක් මේ අතර මේ අවස්ථාවේ බොහෝ වේලාවක් වල සිටින හැක. ශරීරයේ නොදෙන නිසා හරිම සෑහලුයි. සාමුන් වහන්සේ. ආරම්භ ප්‍රශ්නය මේ ශරීර සමාධියකට මෙම අවස්ථාවල පැමිණීමට බොහෝ වේලාවක් භාවනාවේ නිරතව සිටියේ මේක ඇත්තටම මේ ඊබන කියනකොටවත් මට හිතුණා ඒක පිරිසුදු කරන්න ඕනේ කියලා. මොකද ඒ වගේ ආනපානේ බී බැකිලිය මොකක් හරි ශාන්ත වුණාට පස්සේ ආයෙත් මුලමැදක බැල්ලක් කරන්න අවශ්‍ය වෙන්නේ නැහැ. මුලමැද බැල්ලේ කටයුතු සිද්ධ වෙලා ඉවරයි එතකොට. මෙතන තියෙන ප්‍රශ්නේ ආනපානේ කියලා බී බැකිලිමයි ආනපානේ පොඩි පටලවිල්ලක් වෙලා තියෙනවා. කොහොම හරි තමන් දකින්නේ පපුයි සීල පාත් වෙලා ඒක දිගේ ගියොත් ඒක ඉවර වුණාට පස්සේ හම් වෙන මේ ශාන්තිය සමතද වෙන්න පුළුවන් විපස්සනාද වෙන්න පුළුවන්. එහෙම හරියට මේක සමතමයි විපස්සනායි කියන්න බෑ. ඒක සඳහා ගොඩක් වෙලා ගන්නේ පටන් ගන්න වෙලාවෙදී. දැන් මේ රිට්‍රීට් එකේදී අපි ඉන්නේ තුන්වෙනි දවසේ 4 5 6 වෙනකොට ඉස්සෙල්ලා විනාඩි 45ක් විතර යන්නේක දැන් ඉඳ ගන්නකොට විනාඩි 30න් එන්න පටන් ගන්නවා. 15න් එන්න පටන් ගන්නවා. විනාඩි 3න් එන්න පටන් ගන්නවා. ඉඳ ගන්නකොටම එන්න පටන් ගන්නවා. මේ තව සිද්ධ කරන කෙනෙක් එකම කරන එකම විදියට අපි කට්ටිය එකතුලා වාඩි වෙනකොට අලුත් පරිසරයක් නැහැ. එතකොට අර නීති පොළට ගිහිලා යා නිදාගත්තට පස්සේ සැකඩෑනේ. ආවට පැලැස්සට ගියාට පස්සේ උන්ට සැක නැතිවට ඉක්මනට නිින්දට යනවා. අලුත් තැනකට ගියොත් නිින්ද අලුත් වෙනවා. ඒ නිසා මේක සිද්ධ වෙනකොට සිද්ධ වෙනකොට උගලා ඉක්මනට එනවා. ඉක්මනට ආවට පස්සේ අනේ මම මේ මුලමඳාක බැලුවේ නැහැ කියලා ආයෙ මුලට අදින්න ඕන කමක් නැහැ. යම් වෙලාවක මෙහෙම ගන්න බැරි නම් මුලින්ම පටන් ගන්නවා කාය මතක තියාගෙන ආශාර ප්‍රසන්න බලලා මුල මැදක බලලා තමයි දෙන්න යන්නේ. ඒක අර කැඩුනොත් හදන කමේ. දැන් කරන්න තියෙන්නේ මේ ඇති කරගත්ත මේ එකලස සිද්ධි කරනවා කියලා මේකට කියන්නේ සීසන් කරනවා කියලා වශී කරනවා කියලා එකම දේ නැවත නැවතත් අනිකුත් විචල්්‍ය සාධක හොල්ලන්නේ නැතුව කැම ක්‍රමය, නිදා ගන්න ක්‍රමය, නෑම පිළිසය. තදපල වෙනස් වීම නැත්තම් මෙහෙම ළඟ ළඟ ළඟ ළඟ කරගෙන බලන්න. ඉතින් ඒක ඇත්තටම ඔක්කොගෙම සාමූහික ප්‍රයත්නයක්. ඉතින් දිග රිට්‍රීට් කරනකොට පළවෙනි දවස් තුන හතර ලොකු ආයෝජනයක් කරන්න ඕනේ. කරලා මේ පදම ගත්තට පස්සේ අනිකාන බොහොම ඉක්මනට ඒක හරියන්න පටන් ගන්නවා. නමුත් ඒක මේ මේ සමතද විපස්සනාද කියලා කියන්නේ බෑ. නමුත් නිවරණයන්කින් අඩු වෙච්ච සමාධි සතිය හොඳට පෙළ ගැහිච්ච අරමුණ හොඳට කීකරු වෙච්ච දෙපෙණ තමා ගත්ත තැනක් ඉතින් අපිට කරන්න තියෙන පුළුවන් තරම් ඒක වැඩි වේලාවක් ඒකේ ඉන්න පුළුවන් තරම් ඉක්මනට යන්න ඒකල ඒ ඇති කරන ඒ විස්වාම ධන විවේක ධන තමගේ හැබෑ නිවහන බවට පත් කරගන්න. ඒකයි අපේ නියම gedර. මේ රූප බලමේ සද්ධාමෙන් ඉන්නකොට නන්නත්තර වෙලා තියෙන්නේ. පුළුවන් තරම් ඒක සෙකන්ඩ් නේචර් කරගන්න. පුළුවන් තරම් ඒක නිකන් gedර ගියා වගේ කරගෙන. වැඩි වැඩියෙන් ඉන්න ඉන්න ඉන්න කායික මානසික සුවය හීලින් ප්‍රොසෙස් එක එහෙම නැත්නම් සුවසේවාව වෙන්න පටන් ගන්නවා. ඒ දැනෙන ටිකක් කල් යනවා. නැවත ඒක අපිට පුළුවන් තරම් දෙන එකයි තියෙන්නේ කිටියෙන් කියනවනම් මේක නැවත නැවත කරනකොට මේක කුසලතාව වැඩි වෙයි. පුළුවන් තරම් ඉක්මනට එතෙන්ද ගිහිල්ලා වැඩි වේලාවක් ඒකට ඉන්න දෙන එක තමයි අපි තමන් කරේ දක්වන අනුකම්පාව මෛත්‍රිය කියලා කියන්නේ. ප්‍රශ්න දෙක සමාධි අවස්ථාවට ෂණි සමාධි අවස්ථාව වන ෂණික සමාධිය උපචාර සමාධිය අනුපත සමාධිය යන සමාධි අවස්ථාවල ස්වરૂපය වහන්සේට පැහැදිලි කර හැකිද අපි අර ඊයේ ප්‍රශ්නේ යෝකයි අපි ගමු ධර්ම දේශනාවට ඊයේ අහලා තිබුණා සත්‍ය සහ සමාධිය අතර වෙනස අපි කල්පකුවා මේකේ කියලා තියෙනවා උපචාර සමාධිය, අපන සමාධිය සහ ක්ෂණික සමාධිය අතර සම්බන්ධකම්. අපි බලමු ඒක ධර්මදේශනාට එකතු කරන්න මේ ඉස්ලා ගාන දේශනාවල සම්බන්ධ වෙලා තියෙනවා. මේකේ ධර්ම සාකච්ඡා සඳහා මෙලා ගන්න නැතුව අපි ඒක කල්පනා කරමු. සමාධි පරීක්ෂා සමාධි පරිෂ්කාර ධර්ම ලෙස හඳුන්වන්නේ ඉහත අවස්ථාවද ඔබ වහන්සේට බොහෝම පිං ඔබ වහන්සේ පතන පොතේකින් මම අවබෝධ කරගැනීම ලැබෙනවා. දුක්ඛ සාතු කියනවත් අල්ලානිකානේ. ආයසරකේ වාක්‍ය කියන්න බෑ. මේ වගේ පුදුම කතාවක්. කියන්න ඕනේ මං කිව්වට පස්සේ. ඉතින් අයන අයන කියලා දෙන්න වෙලා මෙච්චර මේ ලොකු යෝජනාවක් මම මේ පැත්තෙන් අසාධාරණයි. මම මේක නිකක් යන්නේ සාකච්ඡාවට. උසාවියට නතර කරනවා. සමාන පරිශ්‍රය අනුන්නේ ජීවිත අවස්ථාව මොහොතකට ගෝපි මොහොතකට පරිණෝමිකේ නිලහනාවල නිමුත ලැබේවා අන්න එහෙම නෙන්න ඕනේ නිකන්. ගෝලිය හදනවා කියන්නේ ඕකට. නැත්තම් නැත්තම් මම සාකච්ඡාවට යන්නේ නැහැ. මේ සමාධි පරිශකාර කියන වචනේ තිබෙනවා මට මතක නැහැ කොහෙන්ද කියලා මේවට කියන්නේ සප්පාය කරන සපලන දෙනවා. සප කරනවා. සමාධියට සැරයක් ගියාට පස්සේ ඒ සමාධිය මට කොයි වෙලාවෙද ආවේ කොයි දිශාවට යනකොටද ආවේ නෑවට පස්සේද ආවේ කෑවට පස්සේද ආවේ මොන වගේද කියලා සමාධිය ආවට පස්සේ තමයි පරිස්කාර දක්වන්නේ. සමාධිය ආවට පස්සේ තමයි ඒකට සැප කරනු තියෙන්නේ. ඊට පස්සේ සාමාන්‍ය බුද්ධියේ මේ සැප කරනු නැවත නැවත සලසර දෙන්න ඕනේ බොහොම බයපක්ෂව. ඒක තමයි යෝගාවචර කරන සමතනෝගයිතිය කියන්නේ ඒකට. ඒකම තමයි නිවන නිරෝධය දැක්කට පස්සේ තමයි නිරෝධ ගාමිනී ප්‍රතිපදාව තියෙන්නේ. කවදාද දැක්කට පස්සේ දන්නවා මේක නැවත නැවත ගන්න නම් මමයි දැන් ක්‍රමසාවිදි වයන්ඩ ඕන කියලා ක්‍රමසාරි වගේ අදුහාර පොදුවේ කියලා තියෙනවා. නමුත් Taman ඕන කම්බිනේෂන් එක තේරෙන Tamanට හරියට දානවා. සමාධියත් එච්චරයි, සතියත් එච්චරයි, ප්‍රඥාවත් එච්චරයි. ඒකට පරිස්කාර කියලා කියන්නේ අපිට මානකමක් කරන සිවුරු, පින්නපාත, සේනාසන මේත්වල කියන පරිස්කාර කියන. ඒකට අවශ්‍ය අඩුම කඩුම ටික. මේ සමාධිය හරියට පස්සේ ඒ නිතර නිතර යනවා නම් නැත්නම් කීපතාවක් ආශ්‍රය කරන්න හම්බ වෙනවා නම් ඒකට පසුබිම් වෙච්ච සැප කරුණු සප්පයි කියන වචනේ අදහස ඒකයි. ඔයලා බල්ල සපෙල දෙන්නේ. දැන් මවුනෝනේ දරුවෙකුට සපේන උදව් කරනවා කියන්නේ ඒ මව දන්නවා දරුවට දන්නේ ඒ දරුවට ලැබෙන්න ඕන දේ. ඉතින් මම ඒ දරුවා කෙරේ තියෙන අනුකම්පාව හරහා ඒ දරුවට සියල්ල සපයලා දෙනවා. ඒකට කියනවා මවුනෝන කියලා. ඉතින් එහෙම මේ දරුවෙක් වදපු නැති කෙනාට ඉන්නේ නැහැ ඒක. දරුවෙක් බඳු කෙනා තමයි ඉන්නේ. ඒ වගේ තමයි සමාජය කාපු කෙනාට තේරෙනවා කොච්චර අමාරුවෙන්ද මේක ගත්තේ ලොකු වෙනසක් ඇති කරනවා. මම අනිත් දවසේ ඒක ඇති කරන්න මේවා කරන්න ඕනේ. ඒක පිළිබඳව නොකිය හොඳ නැහැ. ඒක පිළිබඳව අපි කිසිම කෙනෙකුට කිසිම අඩුවක් නැහැ. ඔක්කොම ඒ දැනුම අපි ළඟ තියෙනවා. මේ හරියට සමාජය නැවත ගන්න මොනවද කරන්න ඕනේ කියන එක පිළිබඳව බුදුහාමුදුරන්ටයි දේවදත්තටයි රාහුල කුමාරටයි අපිටයි සමාන දැනුමක් තියෙන එක තමයි මනුස්සකම කියන්නේ. මේ දැනුම අපේ සෛලයක් සෛලයක් පාසා අපිට තියෙන දැනුම මෙත් එකයි කියලා නෑ. සක්‍රමසාවිදි පිළිබඳව අහන්න බකාරි. සමාධිය ආවට පස්සේ තමයි මේකට අඩුම කැඩුම සකස් කරගන්න එකයි කරන්නේ. ස්වාමීන් වහන්සේ ප්‍රශ්නේ ආනාපානය හරින් හරියි හොඳ සමාධිමත් පිළිෙන අවස්ථාවක තමන්ට ඉදිරියේ පහළට ගැඹුරට පෙනෙන්නේ කොහොම හේතුවක් නිසාද කරුණාවෙන් පහදා දෙන්න. මේ අවස්ථාවකදීම තමන් හසදෙස සිට පහළ බලන ආකාරයක් පෙනෙන්නේ ඇතරින් කරුණාවෙන් පහදා දෙන්න. මේක ඒ විදිහට උඩ ඉඳලා පල්ලෙහා බලනවා වගේ දකින්නකොට බයක්ද ඇති වෙන්නේ චකිතයක්ද ඇති වෙන්නේ සතුටක්ද ඇති වෙන්නේ කියන එක මත ඉඳලා නම් උත්තර දෙන්න පුළුවන්. නැත්තම් මේ අහන ප්‍රශ්නෙට උත්තර දෙන්න බෑ. ඉන්න උදේ ඉඳලා පල්ලෙහා බලනවා වගේ පේනවා. ඉතින් පේනකොට තමයි දැනෙන්නේ මොකද? මට හරි ගියා මට මට කොහොමද ආයි මේක සතුටක් කියලා හිතෙනවා. අම්මෝ මං කඩන වැට මැරෙයි කියලා හිතෙනවා. දැන් වැරදුනා කියලා හිතනවා. අන්නේ වෙලාවේ ඒ ඉම්ප්‍රෙෂන් එකක් එනවනේ හිතට. ඒක කියන්නේ තු උත්තර දෙන්න බෑ. ඔය කියන කප්පේ තමයි දිචුනේ ඒක පිළිබඳව මොන වගේ ආකල්පයක්ද කියන එක තමයි ඒක අදාළයි. ඊව නැතුව ඔබට උත්තර දෙන්න බෑ. ඒ නිසා ප්‍රශ්න කරු කැමැති නම් ඒක වාක්‍යයට අතුල් මේ වාක්‍යයක් අතුල් වෙන්න මට මේ මිනුවට මට හිතන්නේ මෙන්න මෙහෙම හැඟීමක් මෙහෙම ඉමෝෂන් එකක් මෙන්න මෙහෙම දෙයක් ආවේ කියන එක තියෙනවනම් සාකච්ඡා කරන්න ඕන. ඊළඟ ප්‍රශ්නය නිතරම බුදුන්වහන්සේ මලකිය කයට පින්වීම එතර කරන සිද්දයි. මේ කාලයේ අකාලයේ රාහින් ක්‍රෝධයෙන් නැරලා අය මතයි. අපගේ එකට පිළිදීනේ අපගේ භාවනා කටයුතුන්ට ඒ ඉහළට ඇවිද කරුණාවෙන් පහදා දෙන්න වාදා ඇතිවන බව හැඟෙන නිසායි මේ ප්‍රශ්නය ඉදපත් කරන්නේ එවන් සරණ බාධා හැංගිලා තියෙනවනම් එයාට අදාළ භාවයක් තියෙනවා තමයි තියෙනවනේ මේ කටයුත්තට පිච්චට නීතිපතා හැමදාම කරනවා භාවනාවත් එච්ච නිතිපතා කරන්නේ නැත්නම් මේක පිටපොට යනවා ඉඩක් කරන ගමන් භාවනා දිවිපතා කරනවා නම් මේකේ ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. අනිත් එක නිකමට හරිය මේ මියගිය ඥාතියෙක් ඔය පින් ගන්න ගිහින් ආවොත් මොකද වෙන්නේ? මුතුම බය විශ්ලම් බහිනවනේ. අම්මා වෙන්න පුළුවන්. මාම වෙන්න පුළුවන් අනේ තුයේ අනේ පුතියම පින්ද නිසාවයි කියොත් එමේ නූලක් ඇට ගහලා හරියට අල්ලලා කූපියක දාලා මූතු වර කර දෙවලු හතකින් ඈතට දාලා බන්ධන කරලා මලකී ප්‍රේතෙක් කවයි කියලා දැන් අපි මෙදිච්චට පස්සේ ගෙදර ගියොත් උක තමයි වෙන්නේ නිකමට හරි පුඩුවන්කමක් හම්බෙලා මරුණට පස්සේ දුව බලන්න යනවා කියන එහෙම ගියොත් මුද්දම කට්ටඩියක් ගෙනල්ලා මතුරලා බන්ධනයක් කරලා මේ නෑදෑකම වල ඇති ඔච්චරයි. මේ හුස්ම ටික ගියාට පස්සේ gedara තියෙන එකත් අසුබයක්. විනිය ගෙනියපුවාම ගේ ගොම ගන්නවා. කහවතු කියනවා. නිකමට ආවි මේ මනුස්සයා කිඳිරි ගන්න හදේ මැවුනොත් මේ දාරයට මොකද වෙන්නේ? මල්ල විකාරයක් තියෙනවා. ඉන්නකම් මැරියම් මැරියම් මැරියම් මැරියම්ම තමයි අදහස. දර්ශනට පස්සේ ආවොත් නම් යහගොයියෝ. ඒක නිසා ඥාතියින් පින්දෙනකොට අපි මතක තියාගන්න ඉස්සලා තමයි සතුට වෙලා ඉන්නේ. හොඳට සතුට වෙලා ඔක්කොටම කියන්න පණ තියෙන පණ නැති සියලු දෙනාටම මට වගේ මේ සැප ලැබේවා කියලා මේ අහවලාට කියලා දෙන්න හදනවා පංගු peeru සහිතව දෙන්න හදන එකක් නෙවෙයි මේකේ අදහස. අනිත් එක මේ ආත්ම ඥාතියින් ටිකට පින්දුනට ගිය ආත්ම ඥාතියින් ටික මොනවද කියන්නේ? මේ කොච්චර පාටද? ඥාතිට පිට ගියා මේ එක්කෙනෙකුට නම් කරගෙන මැරෙන්න හදනවා. ඉතින් ඒ පොදු මතක් කරගන්න කොයි පින ගෙරුවත් මේ සියලු දෙනාට මට හම්බෙච්ච මේ විවිධකේ මට හම්බෙච්ච මේ උදකලාව මට හම්බෙච්ච මේ සැප දෙන්නේ. නමුත් කීයෙන් කී දෙනාද උදකලාව සැපක් විදිහට සලකන්නේ? කියනවා කියන කතාව. කීයෙන් කී දෙනාද විවිධකේ සැපක් විදිහට සලකන්නේ? කීයෙන් කී දෙනාද විස්රාමයේ සපක් විදිහට සාරේ ඡාපිතුණු දෙක ගණේද? ඊමා එන ඇස ඕන කරන්නේ එළුපෙකුතු වෙන්නේ නැති. ඌ එළුපෙකුතු වෙන කබ්බලයින අඩු කරන වෙවි කියේවා දෙකලා වේවා කුළු හරපෙන් බයින ඇති මේ අකාශේන අට කන්න මොනවාක්වත් දෙන්නේ නැතුව මේ අනම්මනම් දෙන්න ආදර්ශය. ඉතින් මේ ඥාතිනේ සරකන්න ගියාට පස්සේ පොදු මේසේ ඇරලා අපිට කියන්නේ මම සතුට වෙනවා ඉනක් කරලා හරි දානයක් දීලා හරි භාවනා කරලා හරි මොනවද සතුට ඇති වෙච්ච එක මම හිතන්න ඕනේ. අනේ අනිකු සීලව ප්‍රාණීන්ට. හැබැයි අපි දන්නා මේ සතුට උපරිම ලැබෙන්නේ හුදකලාවෙන් කියන. විවේකයෙන් කියන. ඒ අපි අර භාවනා කරපු නිසා. එහෙම නැත්නම් ඒගොල්ලන්ට ඕන කරන ඒගොල්ලන්ගේ අදහස ඇඳුම, කෑම අපි ඒ නිසා බෙදලා දෙන්නේ සතුට. එකක් තියෙනවනේ සතුට දෙන්න සතුට තියෙන්න බෑ. නිසා හොඳට සතුට වෙන්න ඉස්සෙල්ලා. ඒ සතුටට ඒ ප්‍රීතියට තමයි පින කියන්නේ. පිනයි අපි දෙන්නේ. ඒ යුතුයකම් ඉෂ්ට කරන්න තෑ දැයට දුන්නා අපි වෙලාව කනගාටුවෙන් ඉන්නවනම් පිපාසෙන් ආව මිනිහෙකුට ඇඟට උණු වතුරක් කරවන්නේ. ගන්න බෑ. හොඳට බලන්න අපි පිටලා ඉතිරෙන වෙලාවකට යන්න ඉතිරෙන දේන් දෙන්න. ඊමණට සමන් නැද්දක් දෙන්නත් බෑ. ඒ නිසා ඥාතියින් දෙන්න ඉස්සලා අපි තමන් සතුටටපත් වෙලා ඉන්නවා. ඒක ආත්මార్థකාමයක් නෙමෙයි. ඒසා හැමදාම පින්දෙන එකට වැඩි කාන්තින පින්දෙන්ට හේතු ඇති කරගන්න. ප්‍රීති ප්‍රමෝද පහල කරගන්න. දානයක් දීලා, සීලයක් රැකලා, සමතයක් වඩලා, භාවනාවක් කරලා, විපස්සනා ඒ ප්‍රීති ආපලය කල්පනා කරන්න අනේ මං වාගේ ජීවත් වෙන තා අනිකු සීළු සත්‍යයෙන්ද. මාතායත අනියම් පුතා. මවක්තම දරුවෙකුට සීයේ. අනතානතං දියම් පුත්තං ආයුෂායක පුත්ත මණ්ඩකේ ඒවම්පි ධම්ම භූතේසු දැන් අපි දෙන්න හදන්නේ අපි නෑ නම් කරලා උපෙන සාධකේ තියෙන ඩෙන්ටි කාඩ් එක ලියලා ඒකනේ දෙන්නේ වාසකම සහිතෝ කියන්නේ අසමලට පින් යන්නේ කියලා කොච්චර පටුද මගේ දරුවෙකුට වගේ සියලු සියලු සත්‍යයන් කෙරේ එතකොට අඩුපාඩුවක් නෑ. ඉතින් සමසේ යනවා. තමයි සුදුසුයි කියලා. තමයි මම සතුටින් සැහැල්ලුවෙන් ඉන්න ඕනේ. එහෙම නැතුව දින්න හදනවා කියන කෙච්චර සාර්ථක වෙන්නේ නෑ. ඒ නිසා භාවනා ඉස්සර කරලා ඥාතිත් පින්නීම පසට තිබ්බ ගමන් හරි. ඥාතින් දීමේ ඉස්සර තියලා භාවනා පසට දාපු ගමන් මොනාට ඉස්සල කරත් එකට යන්න හදනවා වගේ ගමනක් නැහැ. ඒ නිසා ඒක එලගස්ව ගන්න ඒක හරියනවා. ස්වාමීන් වහන්සේ ධාතු මාර්ගයේ ගමන් කරන විට අභිධර්ම විද්‍යාවේ අවශ්‍යතාවය මට ඊයේ ඉතා අනිවාර්යයි දැනුණා. ප්‍රශ්න දෙක අපි කල්යාණ මිත්‍රයන් හොවා ගන්නේ කෙලෙසද? ඔවුන්ගේ අපේ එළියුතු වැදගත්ම අධ්‍යක්ෂණ මොනවාද? අපිට කල්යාණ මිත්‍රෙක් දකින්නේ තමන්ගේ තුල තමන්ගේ කල්යාණ මිත්‍රත්වය දකින්න තාක්. ඒක තනි බොරුව. ඉස්ලාම තමන්ගේ කල්යාණ මිත්‍රත්වය දැකීම තමයි උත්තර භාවයටපත් වෙන ආර්ය භාවයටපත් වෙන්නේ. සීලයක් නැතුව ඉඳලා සීලයක් රකින්න තමයි උතුම් වෙනවනේ. තමන් ඉස්සලා හිටිනවනේ. එතකොට තමන්ට තේරෙනවා අනේ ඊට වැඩිය මං අද හොඳයි. ඒක තමන් තුළ තමන්ගේ කල්යාණ මිත්‍රත්වය වැඩෙනවා. සමාධියක් වඩලා සමාධිය සාස්ත්‍රාත් වෙච්ච වෙලාවේ තමන්ට තමන් ගැන ගෞරව සම්ප්‍රයුක්ත ගතියක් ඇති වෙනවනේ. එතකොට තමයි මේ සමාජයේ දීපේක්ෂණා පිළිබඳ ස්තුතිවන්ත වෙන්නේ. අපිට අත්දැකීමක් ආවේ නැත්තම් එයා ලස්සන දේශනයක් කරන්න දී ලස්සන දෙයක් කරනකොට තමයි සමාධිය අත්දැකේ නැත්තම් අපි ආ පිටේ කරාට හිතලයි සමාධියේ මේ ස්තුතිය කරන්නේ. එනිසා තමන් තුළ මිත්‍රයා, තමන් තුළ කල්යාණ මිත්‍රත්වය, තමන් තුළ සත්පුරුෂත්වයේ නැති මනුස්සයාට ලෝකේ කොහේවත් කල්යාණ මිත්‍රෝ නැහැ. දවසක ලෝකේ කල්යාණ මිත්‍රෝ දකින්නේ තමන් තමන්ට ස්තුති කරගත්ත වෙලාව. ඒක සනාතන ධර්ම. ඒක නිසා හැකි ඉක්මනට වර්තමාන මොහොතේ සතුට වෙන්න. වර්තමාන මොහොතේ පිරිච්ච ගතියට යන්න. සම්පත්‍ති කරගත්තේ නැත්නම් හිතන්න මොන්නම දෙයකටත් වැඩිය මේ තියෙන සැප මෙතනයි. අන්න එක තේරෙනකොට එවැනි ධර්මයක් කතා කරන එක නගල්ලන්නේ කියලා. ඒක ඉස්සෙල්ලා අත්දකලා ඉන්න. අත්දකින්න තෝ ගල්ලාන මෙච්ච උස කළු පාට මහා තෙක්කෙනෙක් කිව්වට ඒව හරියන්නේ නැහැ. කල්යාණමිත්‍රය කියලා කියන්නේ තමන් විවේක වෙන වෙලාවේ තමන් සැප විඳලා ඒ සැපය ක්‍රියාවත් කරන, ඒ ගැන කතා කරන, ඒ ගැන අගය කරන කෙනා තමයි. ඒ නිසා ඉස්සෙල්ලා තමන් තුළ කල්යාණමිත්‍රත්වයක් නැති කෙනා ලෝකයට දොස් කියනවා. ලෝකේ කල්යාණමිත්‍ර දෙන්නේ අඩුයි කියලා. ඒ කියන්නේ හිත පිළිච්ච වෙලා, හිත ද්වේෂක පැත්තක වෙලාවක්. නිසා අපිට මෛත්‍රී කරන්න යනකොට තමන්ට තමයි මෛත්‍රී කරගන්න බැරි එක්කන මොන්න බයිලා කතා කරන්නේ මේ ගෙදර ඇතුළත පිරිසුදු කරගන්න නැතුව යන්න බෑ. ඒ නිසා අපි කවුරු හරි කියනවා නම් මේ ලෝකේ සදාචාර පිළිහිනවා, ගුණධර්ම වෙනසෙනවා, කල්යාණ මිතු නැතිලා කියලා. ඒ කියන චිත්තක්ෂණේ ඒ මනුස්සගේ හිතේ තියෙන ද්වේෂයක්. එච්චරයි කියන්නේ. ඒ මනුස්සන්ට කල්යාණ මිතු පේන්නේ අපි පිපිච්චා වෙලාවට අපි සතුරු වෙච්චලා වෙනවා අනේ මේ බලනකොට අපි ඔගේ තව කී දෙනෙක් කියලා අපිට හොඳ කරච්ච වෙයි කොච්චර ඉන්නවද කියලා මේ මෙලෙක් භාවයේ ඉන්නේ තමන්ගේ පිපීම මතයි. තමන්ගේ පින මතයි. තමන්ගේ හැලුව මතයි නිසා සමන්තුල කල්යාණ මිත්‍යාන දකින්න කෙනාට ලෝකෙම හොදපාඩුවට ලක් වෙච්ච එකක් පේනවා. ද්වේෂ ලක්ෂණ. සමුද මිත්‍යා තමයි තමන්ට තමන් මිත්‍ර වෙන එක. ඒක සතියෙන් තමයි පෙන්නන්නේ. සතිමත් නොවි ඥානපෝණික හමුට වචනෙන් කියනවා. ශ්‍රද්ධාවත් මේ වගේ අපි උත්සලා තියෙනවා. වීරියත් අපි මේ වගේ උත්සලා තියෙන ධර්මයක්. නමුත් කොයි වෙලාවෙ ඊටයිද කියන්න බෑ ශ්‍රද්ධාව වීර්යය. සතිය ඇති කරගත්තොත් කවදාවත් තමන් දාලා යන්නේ නෑ. ඇති කරගත්ත සතිය අමතක කරන්න බෑ කාටවත්. ශ්‍රද්ධාව නම් එනවා යනවා. වීර්යය එනවා යනවා. unreliable. incredible. ඒ නිසා අපි කියන සතිය දෙන්න සතිය පුරුදු කරගත්ත මනසට සත්‍ය අමතක කරන්න බෑ. ඊට පස්සේ ශ්‍රද්ධාවත් ඇති කරනවා. සත්‍ය වීර්යයත් ඇති කරනවා. සත්‍යයත් වඩා ගන්නවා දිගට යනවා. ඒක නිසා තමයි සතුටු වෙච්ච වෙලාවක පිරිච්ච වෙලාවක සම්පත්‍ති කර වෙලාවක ලෝකයට කල්පනා කරන්න කල්පනා කරලා ඒකට ආසන්න හේතු වෙච්ච එක නම කල්යනා මිත්‍ය. පිරිච්ච වෙලාවක පරිච්ච වෙලාවක පේන තේ කන කවුරක්වත් නැහැ. ඒ නිසා ලෝකේ තමන් කෙරේ අනුකම්පාවයිටි කරගන්න මනසට ඕන තරම් බණ තියෙනවා. සංකල්යන මිත්‍රය ඉන්නවා ඕන තරම් පාරවල් තියෙනවා. ඉතින් අපි මේ පදනම සකස් කරගන්න නැතුව කල්යන මිත්‍ර අනුසගන්න වෙන බාහිර ලක්ෂණ වලට ගියොත් සෑහින වරද්ද ගන්නවා. අද ඔය භාවනා ක්‍රම වලට ගිහිලා කොච්චර වටින චරිත කොච්චර උගත් මිනිස්සු ඉස්සු විහාරට අනුගමනය කරන තරම් පිස්සු වට ගන්නවා. තමන් තුළ ගුණයක් අද නම් කරන්නේ නැතුව අනම්මනම් කිය බුදුහන් කියන ගෝස ප්‍රමාණ කියලා රටේ බලසින ගෝසාවක් එහෙම නැත්නම් රැල්ලට අහු වෙලා ඉතින් අන්තිමට වැරද්ද තේරුම් ගන්නකොට උකප්පමයි. නමුත් තමන්තු ලුගුණ මඩාගෙන ගුණ තනාගෙන කල්ලාය මිත්‍ය හදන එක නෑ ඒකට තමන්ගේ ටික කොහොමවත් මල්ලේ. අර දෙන්නේ ඒව ප්‍රත්‍යක්ෂ ධර්ම. හොඳට බලන්න තමන්ගේ උත්තර භාවයේ තමන්ගේ ආර්ය භාවයේ එන්නේ උස්සන් නැත්නම් ඒ ධර්මෙන් වැඩක් නෑ. ඒකට නෙමෙයි ධර්මය කියන්නේ. ධර්මය නම් හැම වෙලාවෙම ඔසවා තබනවා. ඔසවා තබන්න හේතු වෙන එක තමයි කල්යන්නේ. ඒක සාක්ෂිය තමයි තමයි. සෝවා මාර්ගය වාදීම සඳහා සෝතාපට්ටි අංග සතරක් සම්පූර්ණ කළ යුතු බව සඳහන් වෙනවා. ඒ නිවනසෝ වාර්තිකාරය යන්නේ අදහස් කරන්නේ සමත විපස්සනා දෙකම නොවේද සෝවාන් ඵලය සඳහා යෝනිසෝ මනසිකාය හොඳේ දුරකට නියෙන්නද මෙසේ අසන්නේ මගේ යෝනිසෝ මනසිකාය විදිහට මහත් හොරා ඇලීම වෙන්නේ දැන් මේක යෝනිසෝ මනසිකාය ගැන දීලා තියෙන අර්ථකථනයකින් තොරවයි මේ වර්ණ කළ දෙන යෝනිසෝ මනසිකාය කියලා කියන සමථ විදර්ශනා භාවනාව කියලා යෝනිසෝ මනසිකාය කියන එක පොතේ සඳහන් කරන්නේ භත මනසිකායේ නැත්නම් නුවණින් සලකා බැලීම නිසි ක්‍රමයට සලකා බැලීම කියනවා. කටුකුරු දේශවානස කියන කියන්නේ රැඩිකල් රිෆ්ලෙක්ෂන් විප්ලවීය විදිහට ප්‍රශ්න දෙක බලන එක තමයි යෝජනාකාරය කියන්නේ. මේකට අර්ථකථනයක් කිව්වොත් හිත්වදී හැබැයි මට බණින් ඉඳී තියෙනවා. යෝනිය කියන්නේ ස්ත්‍රී ලිංගයට. ස්ත්‍රී ලිංගය කියලා කියන්නේ ජීවිතේ පටන් ගන්න තැන. යෝනිසමස්කාර කියන්නේ අරමුණේ මුල බැලීම. අරමුණ පටන් ගන්න දැන්න ගියාම අපි දකින්නේ මැදනේ. අපි බබලා බබා දොරට වන්නකොනේ බබා දකින්නේ. බබා පින්නේ බඩසැටි පෙන්වන්නේ නැහැ ලෝකීක ස්වභාවනේ ඒක කරන්නේ. කිබිරගේකනේ. අපි දකින්නේ හැබිච්ච බබාලානේ. ඒකට කියනවා මානසිකාරය කියලා. යෝනිසමස්කාර කියන්නේ ඒක හැදිච්ච තැන. මේක බිහි වෙන තැන ආස්වාසේ පටන් ගන්න තැන ප්‍රසාරය පටන් ගන්න තැන, රාගයක් පටන් ගන්න තැන, ද්වේෂයක් පටන් ගන්න තැනට ගොරෝසු තැනගෙන මානසිකාරය මොළට මොළට ඇදීම තමයි යෝනිසමනසිකාරය කියන්නේ. ඒ නිසා කොච්චර පමාවුල පටන් ගත්තත් ප්‍රශ්නේ නැහැ. දන්නවා අපි දැන් මේ පතේ දිග යනකොට මට හොඳටම කේන්ති ගියාට පස්සේ මම දන්නවා කේන්ති ගියා කියලා. මට බැරිද හිත මේ කේන්ති ඔච්චරම යන්නතර අපි කියන්නේ අර 100 සංකත 99 යනකම් නැග්ගන්න මොකද්ද කියලා කතාවක් කමේ කතාවක් තියෙනවා. මට නහුතෙට තද වුණා කියලා කියන්නේ ඒක නෙවෙයි. නහුතෙට එකක් අඩුව තද වෙන වෙලාවෙ අල්ල ගන්න පුළුවන් නම් යෝනිසමංසකාරය. නහුතෙට දෙකක් අඩුව අල්ල ගන්න පුළුවන් නම් යෝනිසමංසකාරය. පළවෙනි දේ අපි නහුතෙට නැගකට පස්සේ තද වෙලා අල්ලනවා. එකක් එකක් අඩුව අඩුව ගියාම අන්තිමට රාගෙ පටන් ගන්න තැන, ද්වේෂෙ පටන් ගන්න තැන දෙකම එකයි. යෝනිසමංසකාරය කියන්නේ ගොරෝසු දේ ගොරෝසු දේ පටන් අරගෙන මුල දක්වාම සිද්ධිය සිද්ධිය මුලට එන එකට කියනවා යෝනිය දැකීම නැත්නම් අට ගන්න තැන දැකීම මේ සාමාන්‍ය ලෝකේ කුණුහරුපයක් කියලා කියන්නේ. ඒකට කියනවා රැඩිකල් රිෆ්ලෙක්ෂන් එක. ඕනම දෙයක් කවුරු හරි පෙන්නකොට එයාගේ ජෙන්ඩර් එකට අහු වෙන්න එපා මේ මොකාටද මෙයා එන්න හදන්නේ කියලා ගහ ගන්නද පොල් ගහ ගන්නද කියලා අපි දැනගන්න එපා. ඇවිල්ලා මේ ගිජි පිටින් කණ්ඩ ඉස්සර වෙලා අන්නේ සලකා බැලීමට කියන යෝනිස්මංස්කාරය. ඔකට කියනවා මේ සක්‍රාදිට්ඨිය කියලා කියනවා. නිසා මේ භාවනාවක් අල්ලගෙන අරමුණක් අල්ලන් කරන්න හදන්නේ. අරමුණ නැවත නැවත එන්න ඇරලා. ඊට වැඩිය සූම සිව්ම අවස්ථාව. අති සිව්ම අවස්ථාව මේක අල්ලගෙන ගෙවෙන කොටත් ඊට වැඩිය සිව්ම වෙනකම් බලන්න ගියාම අපි යෝනිස මනසට පොර දානවා. මේ රූප ධර්මයේ මේක පටන් ගත්තට මේක හේමම තරහට යොදන්න පුළුවන්. එහෙමම රාගයට යොදන්න පුළුවන්. එහෙමම තමන්ගේ ඉමෝෂන්ස් වලට යොදන්න පුළුවන්. එතකොට තමන්ටම තමන්ගේ ඉමෝෂන් එකේ වේව් එක අල්ලලා අච්චර තද වෙන්න ඉස්සලා අල්ලගන්න අල්ලගන්න තමන් දාශකත්වයෙන් මිදෙනවා. තමන් ස්වාමිත්වයට වැටෙනවා. ඒක ලොකු වුණොත් තමන් දාශ වෙනවා. ඉමෝෂන් එක ස්වාමිත්වයට යනවා. මුලදී අල්ලගත්තොත් නියොත් එක්ක ගන්න පුළුවන් හරියේ. තමන් නම් මේකේ ස්වාමිත්වයට යනවා. ඒ ඉමෝෂන් එක දාශකත්වයට යනවා. ඕකටයි යොන්සුමන්ස් කරන්නේ. ඒ නිසා මේ උත්සාහ කරන්නේ පෙන්නන දේ නෙවෙයි බලන්න පෙන්නන දේ හරහා ඒක ඒක ජාතකේ පටන් ගත තැන මුලට යamak කර්මය කරන්න හදනවා. ගරු ස්වාමීන් වහන්සේ පළවෙනි ප්‍රශ්නය මනෝ චිත්ත සිත චෛතසික සහ විඥාය පැහැදිලි කර දෙමින් කර්මාවෙන් පිළිබඳ එකේ වචනයේ තේරුම උදාහරණ සහිතව පැහැදිලි කරගන්න නැහැනේ. මේක කිට්ටු උත්තරයක් ඔබ ওই විදිහටම නෑ මේ කිට්ටු උත්තරයක් ඔය ඥානසී යහමඳුරෝ මහායාන පුත්තුලින් ඇදලා අරගෙන පෙන්වන්න හදනවා. ඒ ස්වාමීන් වහන්සේ කියනවා නිකලස් මනස unmanifested mind. එහෙම නැත්නම් අපපතිත මනස මන කියන මේ බුදුරජාණන් වහන්සේලා තියෙනවා. ඒක ප්‍රකාශ වෙච්ච ගමන් ඒක ප්‍රතිෂ්ඨාවක් ලබුවා මනෝ තත්ත්වයටපත් වෙනවා. ඊට පස්සේ කෙලස් කියා වුණාට පස්සේ චිත්ත තත්ත්වයටපත් වෙනවා. විඥානය තමයි මේක එක මට්ටම් වලට යන්නේ. ඒක හැටියට ජල වාෂ්ප තියෙනවා කාටවත් පේන්නේ අල්ලන්න බෑ. ජල වාෂ්ප එකතු වෙලා විදුලක බැඳුනට පස්සේ ආයක දර්ශනපතේ හානි ඊට පස්සේ ඒක එකතු වෙලා වතුර උනාට පස්සේ තව එකක් අයිසුනාට පස්සේ තව එකක් අනිත් වගේ විසිටිච්ච විශ්වගත මනසක් තියෙනවා. ඒකට අයිතිකාරයක් නැහැ. යුනිවර්සල් කොන්ෂස්නස් කියලා කියනවා. ඉතින් ඒකට දී වෙනවා කියන එක ගංගාවක් කියලා මම උදේට දී වුණා වගේ ඊට පස්සේ කාටවත් ඒක මේ මගේ කොටස කියලා ගන්න දෙයක් නැහැ. නමුත් ඒකේ ඉඳපු ගාන දියසුලියක් වගේ ඒක තනක් විචලක වතුරක තියෙනවා වගේ ඉඳ පටන් ගන්නවා. එතනින් තමයි මම මෙයා පටන් ගන්නෙ. ඒ පටන් ගන්නකොට මන தත්වෙටපත් වෙනවා. ඒකේ ඇහැට ගිහිල්ලා රූපයක් දැකලා මනාපමනාප එකතු වුණාට පස්සේ චිත්ත tattටපත් වෙනවා. මේ චිත්ත tattෙන් ඇතිවෙන දරුවන්න චෛතසික කියලා කියනවා. ඒ නිසා අපි චෛතසික වලින්ම චිත්ත දැනගෙන ඉතින් නිකලස් tattෙට මුලට ගෙනෙන එක තමයි යෝනිසමංස්කාරය කියලා කියන්නේ. දෙවෙනි ප්‍රශ්නය මනෝ සම්පස්ය මනෝ සම්පස්ය හා මනෝ සම්පස් අන්තිතාවය පංච උපාදාන ස්කන්ධයේ මුලින් පැහැදිලි කරන්නේ කවර ආකාරයකද වශයෙන් මනෝ සම්පස්සේ හා මනෝ සම්පස්සේ අන්තිතාවය පංච උපාදානස්කන්ධය තුළින් පැහැදිලි කරන්නේ කවර ආකාරයටද අනුකම්පාවෙන් උත්තර දෙන්නේ වහන්සේගේ ධර්ම අභිමතනත් සර්ව ප්‍රකාරයෙන්ම ඉෂ්ට වීමට වහන්සේ විමාංශස නිරෝධීසු ප්‍රාර්ථනා කරනවා මේ වගේ දේවල්ට මගේ අනුකම්පාව නැහැ. මේ මනෝ සම්පත් අනම්මන නැතු මේ අපි මේ ආනාපාන සතිය කරද්දී කොහින්දෝ පොත ගල්ලා ගත්ත කෑල්ලක් එනල්ලා. ඉස්සල්ලා වශයෙන් ඒ වගේම ප්‍රශ්නයක් තමයි. ඉතින් මේ දාගත්තට පස්සේ සාකච්ඡාව හරියට මේ පැංගිරි පැත්තට දුවනවා. අපිට අදාළ දෙයක් ගන්න. මේ මට අයිති වාචිකව දෙන්න ධර්ම දේශනා කරනකොට මම කොයි එකක් වගේ නිදසට ගන්නවා. ඉතින් මේව උගන්වන්න ගත්තොත් මේක දහම් පැසලක් වෙනවා. නිසා මේ වගේ වෙලාවල් එක පාවිච්චි කරන්න එපා. මම කියන්නේ වැරදි ප්‍රශ්නයක් කියලා. නමුත් මම දන්නවා මේ gedirin ගෙනාව එකක් කියලා. අපි තෝරන කරලා තියෙන්නේ මේ භාවනා සතිය වඩන කොට ඇති වෙන එකක්. එහෙම නැත්නම් මේ ලේසි කාය සම්පස්සේ අල්ල ගන්න බැරුව අර මනෝ සම්පස්සේ ගැන කතා කරන්නේ. ඒක නිකන් මූල ධර්ම වලට බර වැඩි. මම බලන්නම් මේ ධර්ම දේශනාව සම්බන්ධ කරන්නේ නැත්නම් මේ වගේ දේවල් මේ වගේ ප්‍රායෝගික ප්‍රාය මේ ධර්ම සාකච්ඡාවට ගත්තාම වෙන්නේ අර මේ මූල ධර්ම මේ දැනුම වැඩි කරලා අපි අර මේ සතිපට්ඨාන කියන වචනේ අර්ථයට හානි කරනවා. ඒ නිසා මේ ප්‍රශ්නේ මම කල්තබනවා නෙවෙයි. මම මේක මන් උත්සාහය කරන මේ වගේ ප්‍රශ්න බොරුවට දාන්න එපා. ඒක නිකන් තේරුමක් නෑ. මේ වගේ සාකච්ඡා වලට තේරුමක් නෑ කියනවා. ගරුතර ගුරු ස්වාමීන් වහන්සේ කාය වේක, චිත්ත වේක, සාකෝපාදි උපති වේක කියා අසා ඇතෙමි. භාවනාවේ උපදී වේක ආවාරණය එය ලබාගන්නේ කෙසේද කියලා ඇසීමට ප්‍රයත්නසේ කල්පනා කළෙමි. අද උදේ ඉදිමත ආයතනය. නමුත් අත්මාමයේ අතර පාඩනක භාවනාවේදී හිත හුස්මේ නිදහස් වී ඉතාවත් සහනකාරී විය. කිසිම සිතේක ආවේ නැත. ඉඳලා හිටලා සිතේ නැහැ කියලා විතර ආවා. අවද හිත ගැස්සුනද, කය ගැස්සුනද, නොදන්නා නමුත් ගැස්සීමක් දැනෙන්නේ එයා හුස්ම තුන හතරක් ගත්තාට පසු නැතිවිය. මේ ප්‍රතිහිතේ අවස්ථාවක්ද කරුණාකර පහදා දෙන්න බැරි වහන්සේට දෙනවා සාරා. ඒකත් මූල ධර්මයෙන් පටන් අරගත්ත ප්‍රශ්නයක්. නමුත් අත්දැකීමකට සම්බන්ධ කරන්න හදනවා. යංකින්ච සුබ්බ දුක්ඛං සම්භවති සම්බං උපතිපච්චය. මේ හැම එකක්ම ඒවට අනුසය ධර්ම ආශව ධර්ම උපය උපාදාන වශයෙන් සඳහන් කරලා තිනවා අපේ හිතේ අපි දන්නේ නැති මොකද්ද එකක් සාක්ෂාත් කරන්නයි මේ ජීවත් වෙන්නේ මොකද්ද කියලා අපි දන්නේ නැහැ ඒක කිපේරාත්මෙන් ගෙනාපු වගේකුත් තියෙනවා මේ ආත්මේ කටි මේ පුජ්‍යජකම් වගේකුත් තියෙනවා මේ ආත්ම අපි ලබාගත සාර්ථකත්ව වගේකුත් තියෙනවා අන්නේ පොදියක් ඔප්පු කරන්න හදන ඒකෙන් කවදා ඒක වෙන්වීම අපිට පේන්නේ අපේ මානව අයිතිවාසිකම් දුරු කිරීම ඉතින් අපි කොයි වෙලාවෙත් ඔය උපදී රකින්න තමයි උත්සාහ කරන්නේ. ඒක තමයි අපි යමක් කමක් කියලා හම්බ කරගෙන තියෙන්නේ. නමුත් බුදුජනනා සඳහන් කර තිබුණා පවතින තාක් සීළු දුක් හටගන්නේ ඔන්න ඔය රකින්න හදන පොදියේ හිඳයි කියන. නමුත් මේ පොදිය දකින්න බෑ කාය විවේක චිත්ත විවේක නැතුව. කාය විවේක කියලා කියන්නේ කාම භෝගින්ය පොඩක් ඈත් වෙන්න. චිත්ත විවේක කියලා කියන්නේ කාම සංඥා වෙනයි. එතකොට උපදී විවේක තේරෙන පටන් ගන්නවා හැම කෙනාටම තේරෙන්නේ නැහැ. එහෙම නැතුව තේරෙන්නේ නැහැ. ඉතින් ඒක උපතිවිය කියලා කියන්නේ අනුසය කෙලෙස් වලට කියන නම. ඉතින් මේ දවස්වල සාකච්ඡා කරන්නේ ඒ හට ගන්නා තාක් දුක් හට ගන්න උපදී. මේක බැලුව බැලමට බොහොම ලස්සන බොහොම පුරවැසියෙකුට වටින හොඳ මුල් ධර්ම ටිකක් මේකේ තියෙනවා. නමුත් අවසානයේ කියන්නේ මොකද්ද? අර දුක බෝ කරනවා. ඒ නිසා මේ විදිහට හුස්ම නැති වෙච්ච වෙලාවක උපදිවියක නැතුණයි කියලා කියන්න බෑ. මේක චිත්ත විවේකයක් කියලා කියතයි. ප්‍රතිවේගයට චිත්ත වේගයට ගොඩාක් කල් පුරුදු කරන්න ඕනේ. බොහෝ දෙනෙකුට අඳුනගෙන උපතිවේගයෙන් බේරෙන්න. නමුත් අමාරු කොටස තමයි කාය විවේක චිත්ත වේගය කරන් දෙන එක. අපි බහන වැඩමුළුවකදී කරන්න හදන්නේ පුරතරන් රිට්‍රීට් එක රෙසිඩෙන්ෂල් රිට්‍රීට් කියලා කියන්නේ කාය විවේකයේ. අපි මෙහි නතර වෙලා ඉන්නවා. චිත්ත වේගය කියලා කියන්නේ නීවරණයෙන් තොර වීම. ඊ ගාවන තව තියෙන අභ්‍යාසය තමයි මේ උපතිවේගයෙන් අංග. ඒ වෙන එකෙම නැත්නම් මේ අනුසය ආශය කෙලෙස් වලින් අයින් වෙන එක ඒක වංචනිකයි. ඒක ෂටයි. ඒක මායාවී. ඒක පෙන්වන්නේ හොඳ එකක් විදිහටම තමයි. නමුත් හරියට ඒක එන්න ඇරලා මිත්‍රෙක් යාළුවෙක් වගේ ගෙට ගෙවතිලා අතුරෙක් විශ්ින් කරන්න පුළුවන් හානිය කරලා යනවා දකින්නකොටයි තේරෙන්නේ අපි මෙතෙක් කල හොරෙක් පුතෙක් විදිහට වදවමත්වලා තේරුම් ගන්න තියෙනවා. ඒ හොරෙක් පුතෙක් විදිහට තේරුම් ගන්න ගන්නර පටලවිල තමයි උපදිවිගයෙන් කරන්නේ මායාව. ඉතින් සමට හොරා හොරා විදිහට අල්ලන්න නම් හොරකම් වෙන්න ආරින්න. මොකද මෙතෙක් කල තුනා එතකොට තේරෙනවා අපේ ජීන ෂටගති. අපේ ජීන මායාවී ගති. අපේ ජීන වංචනික ගති. ඒ කවුරුරි අල්ලලා දුන්නොත් ඉන්නරක් වෙනවා. Tamanටම පේන්න අරින්න කායි විවිධ චිත්‍රය කරන් දුන්නට පස්සේ පේනවා. ඉතින් සාරි අමාරුයි ඒක මේ හිත වදින විදිහට විස්තර කරන්න. නමුත් මේ වගේ පිළිසකට විස්තර කරන්න බැන්නම් කරන්න බෑ ඒක. ඒ නිසා බලමු ධර්ම දේශනාවේදී තවදුරටත් මේ උපදී ගැන පොඩ්ඩක් සාකච්ඡා කරමු. ගරු ස්වාමීන් වහන්සේගේ අවස්ථාවේ ඔබ වහන්සේගේ දේශනාවකින් මට වැටහියේ භාවනාවේ මමත්වයේ නැති නොවන බවයි. එනමුත් සෝවාන් ඵලය ලැබීමේදී සක්කාය විදිය අතුරු සීලවල පරාමාස ආදී නිවාසෙන බව දේශනාවලදී අසා ඇත. සෝවාන් ඵලයන්හි පළවලට පත්වීමේදී භාවනාව ප්‍රයෝගී නොවේද? එනම් භාවනාවේ ඇහැරත් සෝවාන් ඵලයට පත්විය හැකියේද? එසේ නොමැතිව භාවනාවේ සතිය දියුණු කරගෙන පාරමිතිය ජීවිතයේදී අධ්‍යක්ෂින් වලින්ද මමත්වය නැති කරගන්න හැකියන්නේ. මේ ගැන කර්මාවේ වහන්සේගේ පහදා ගැනීම ඊළඟ සෝවාන් ඵල ඵලයේ දර්ශනයක්ද වහන්සේට දේවන් සරණයි. ඒ කාරණා තුනක් මේ තියෙන සංකීර්ණ කාරණා පළවෙනියෙන් ප්‍රකාශ කරන දේශනාවේ පැහැදිලිවයි කියලා ඒ භාවනාවේ මම ආයෙදී නැති වෙන්නේ නැහැ කියන කතාවක්. ඒකේ මම හිතන්නේ හරියට තීරුම් අරගන්නේ නැහැ කියලා. ඒක අපි එහෙම පැත්තක තියමු. දෙවෙනි එක සඳහන් කරලා තියෙනවා සෝවන් ඵලයේ භාවනාවේ ප්‍රතිඵලයක්ද නැත්නම් නිකම් බුදු දර්ශනයක්ද එහෙම නැත්නම් භාවනාවෙන් තොරව සෝවන් වෙන්න පුළුවන් කියලා. සබ්බාසව සූත්‍රයේ බුදුජානනාංශයේ ආශව ධර්ම හතක් ආශව ධර්ම අයින් කිරීමේ ක්‍රම හතක් පැහැදිලි කරලා දීලා තියෙනවා. සෝවන් මාර්ගය පිළිලා තියෙන දස්සනා පහතම. දැකීමෙන්ම ප්‍රහාණය කරන්න පුළුවන්. ඒ දැකීම සතියද භාවනාවද මොකක්ද කියන එක එක එකනා එක එක જાති කියනවා. සෝවාන් වෙච්ච කෙනෙක් රහත් වීම සඳහා කරන එක තමයි භාවනා පහතක් අපිරියදී. අත්‍යමික විලාසන දර්ශන පහතක් ආකායිත විචිකිච්ඡා සීලබ්බත පරාමාසය. දන්නවනම් ඒවට ඉන්න බෑ. පළවෙනි වතාවට ඒක දැකලා ඒ කියන්නේ මරින් ඇවිල්ලා හොරකම් කරන මිනිස්සේ රහසතු ජීවිත අහුවෙනවා හරියට මේ මිනිස්සයා තමයි අල්ලන්නේ කියලා. ඒ මිනිස්සයා ඒක දැනගත්ත ගමන් පොලිසියෙන් ඇවිල්ලා අල්ලන්නේ ඉස්සෙල්ලා බස පැල්ලෙනවා. ඉන්නේ නැහැ. ඒ වගේ මේ සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලපත පරමාස වගේ දේවල් හැංගෙන තාක්කල් චපල තාක්කල් වංචනික තාක්කල් ජී රජ දහනේ පව රජ රජ කරනවා භාවනා කරන දැකපු ගමන් ඉන්න බැරුව යනවා ඊට පස්සේ ඒක දිගට වර්ධනය කිරීම කරා තමයි සකදාගාමී අනාගාමී අරියත් මාර්ගයටපත් වෙන්නේවට භාවනා කියලා කියනවා ඊට පස්සේ තමයි සේක බුද්ධිලෙක් වෙන්නේ එතකන් අසේකයි ස්වාමීන් වහන්සේ තමයි යා ශික්ෂණය වෙන්න පටන් ගන්න. යා ශික්ෂණය වෙන්නේ බයට. දැන් ශික්ෂණය ප්‍රයෝජනෙට සලකනවා. ඒක නිසා ඔය භාවනා ට්‍රැඩිෂන්ස් දෙක තුනක් තියෙනවා. සුවන්නේට භාවනා කරන්න ඕනේ නැහැ කියලා. ඉතින් ඒගොල්ලේ සබ්බාසව සූත්‍රය උද්දෘත කරලා පෙන්නනවා. ඒකේ තියෙන දර්ශනා පහකම්බා කියලා. නමුත් මේ සතිය ඊටත් පල්ලෙහා ඉඳගෙන මේ ඇත්ත ඇති හැටි පෙන්ලා දීම තමයි සතිය කරන දර්ශනයක් තමයි. දර්ශනයේ සතිය හරි ගියා නම් ඒ විදිහට තමන්ගේ ජීවන රටාව සකස් කරන ගිහි ගියත් ඇහැරලා භාවනාකේදීලා නිතිපත භාවනාවේ දෙන අවස්ථාව ලැබෙනවා. ඊයත ලහෝ නැතු හෝ නිතිපත භාවනා කරනොත් සතියෙන් කරලා දෙන්නේ සෝවාන් වෙනකොට කරලා දෙන්නේ මෙන්න මේ ටික ඇති හැටි පෙන්නලා මෙන්න මේකේ ඒකාන්ත දුක් දෙන කරුණු අතහැරලා දාන්න කියන එකයි. ඒ නිසා මේ නගලා තියෙන ප්‍රශ්නේ මූල ධර්මයක් අනුව නගලා තියෙන ප්‍රශ්නයක්. නමුත් සතිය ගැන කතා කරන්න ගියාම එච්චරම අහුවෙන්නේ නැහැ. ඒකට භාවනා කියන වචනේ පාවිච්චි කරන්නේ නැතුව සතිය කියන වචනේ පාවිච්චි කරපුවම ওই ප්‍රශ්නට අහුවෙන්නේ නැහැ. අපි භාවනා කරනවා අපි සතිය වටනවා. අපි සතිපට්ඨානය කරනවා. ඒක සෝවන් වුණාට පස්සේ යා දන්නව මොකද කරන්න ඕනේ කියලා. යා යම් අත්දැකීම් ප්‍රමාණයක් කරලා තියෙන යනු ජීවන රටාව සකස් කර ගන්නවා. ඒ නිසා මේක මේ දැන් ලංකාවේ තියෙන ට්‍රැඩිෂන් දෙක තුනක වුණු කරන මේ කතා විලාසයක්. සමහරටක නාස්තිකයි. ඒකල මොකද කියන්නේ මේ භාවනා කරන්න ඕනේ ඉතින් දැන් වැඩ කරන ගමන් නැත්නම් ඒ උගදේ කියන මේ සුතයෙන්ම තමයි සෝවන් වෙන්නේ කියලා. ඇහිමෙන්ම වෙනවා කියන. මගේ බණ අහන්න මම සෝවන් වෙනවා කියලා. ඉතින් ඊට පස්සේ ඒක හරියි. සෝත ආපද කන්නට වැටුණු කියන අදාළට ඒගොල්ලෝ කියන්නේ භාවනා කරන්න ඕනේ මගේ දේශනට වුන් කන් දෙන්න. ඒකට සෝවන් වෙනවා කියලා මේක කිටි මාර්ගයක් හදාගන්න. ඒ නිසා ඒ අර දස්සනා පහකබ්බා කියන බුදු වචනේ පහළ ඉසි කරන්න යන්නත් එපා. ඒක සම්බාසෝ සූත්‍රයේ තියෙනවා. නමුත් මේ ඇහිල්ලෙන් විතරක් අස්කොන්නගේ ස්වාමීන්චට ඔගේ සෝවාන් වෙන්න පුළුවන් කියලා ඔක්කොටම කියලා ඒ පැත්තට යන්නත් එපා. පාවොක්සයිඩෝ කියනවා බුදුජානක ධර්මයේ දේශනා කරට ධම්මචක්කපවත්තන සූත්‍රයේ කියනකොට අහනකොට සෝවාන් කොණ්ඩඤ්ඤාමතු සෝවාන් වෙන කවුරුත් ප්‍රතික්ෂේප කරන්නේ නැහැ. ඒක වැරද්දකුත් නෙවෙයි. ඒ නිසා අහලා බලන්න සෝවානුනේ නැත්තම් මම ගාවට එන්නේ කියලා කියනවා. සෝවානුනොත් ඒකත් ජයසිරි මංගල හරි. එතන බාහිර කියව එක අහන්න දිත්තේ දිත්ත මත්තන් සුතේ සුත මත්තන් මුතේ මුත මත්තන් විඥාන විඥාන කීක හරින සෝවානු නේද? අනි බොහොම හොඳයි නැන්න. මේ මහත් කටට රෙජිස්ටර් වෙන්න ලබන අවුරුද්දේ. I mean එච්චරයි කියන්නේ. එimhe වෙනවා නම් ඒ කියන විදිහට වෙනවා නම් උග්ගට සංයෝගය පරිණතන්නේ බොහොම හරි. ඒක නැත්නම් පීගා පන්තිට යන්න එපා. අරකුණේ නැහැ කියලා අතහැරියොත් එimhe අපි අවස්ථාව පැහැරලා නැහැ නිසා මන්ති ප්‍රතිපදාව වෙන එක තමයි මේකට දෙන්න තියෙන උත්තරේ. ගරු ස්වාමීන් වහන්සේ ධර්ම ශ්‍රවණය කරන්නේදී අසාධ්‍ය වෙනවා දුක්ඛ සත්‍ය ප්‍රහාණය කිරීමට නම් අපට දැනෙන දුක් විදිහට පැහැදිලිවම කියලා. නමුත් අන්තරක ඕනෑම පුණ්‍ය ක්‍රියාවකින් පසු එයින් ලබන පින්වලින් එයි අවසර ප්‍රාර්ථනා කරන්නේ. පින් අනුමೋದනාව වලදී ආයු වර්ණ සැප බල ප්‍රඥා ලෙසට අනුමෝදන් කරන්නේ. දුක්ඛ සත්‍ය කියන්නේ අප සාමාන්‍ය ජීවිතයේදී ලබන දුක්ඛ මහාන දුක්නෝ වෙනම දෙයක්ද මේ පැහැදිලි කරගන්න තියෙන කවුරුව කවරකව කියන්නේ self contradictory ප්‍රශ්න අහන එක නම තමම චෝදන ලක් කරගන්නවා කිසිනොත් උත්තර කියන තියෙන්නේ මේ දුක ආර්ය සත්‍යක් විදිහට දකින්න පින තියෙනවා ඒකට යම් මට්ටමකට ඇවිල්ලා යම් සමාජ මට්ටමකට ඇවිල්ලා සම් චරිතයක් ගොඩනගාගෙන යම් පෞරුෂත්වයක් ඇති කෙනාට විතරයි දුක ආර්ය සත්‍යයක් විදිහට දකින්නේ. ඒ පෞරුෂත්වේ නැති කෙනා සමාජ තත්ත්වේ නැති කෙනා ඒ ඡාත්‍ය නැති කෙනා ඒ දුක නැති කිරීමෙන් සම බලාපොරොත්තු වෙනවා. ඒ නිසා අපිට මේ බුදුබණක් අහන්න මත්තමකට එන්න අපිට පින් අවශ්‍යයි. ඒ පින් වල ඉඳගෙන අපි තීරණ කරගන්නවා මේ පැමිණි දුක් වලින් පැනලන එක නෙමෙයි කරන්න තියෙන්නේ. ඒකට මෝන දෙන්න ඕනේ කියලා. ඒ නිසා මේක එක පහරකින් කරන්න පුළුවන් සටනක් නෙමෙයි. තට්ටු කීපකින් කරන්න. එතන මූලික සුසුකම් ලබා ගැනීම සඳහා එහෙම නැත්නම් අපි ක්වොලිෆයිඩ් වෙන්න එකට පින් තියෙන්න ඕන. දැන් පින් තිබුණාට අරක වෙන්නේ නැහැ. පින් වලින් ඇවිල්ලිවල ඊට පස්සේ දුක දිහා පැනලා නැතොත් ටිකෙන් ටික ටිකෙන් ටික විශ්ීමේ දැරීමේ ශක්තිය වැඩි කිරීම හරහා දුක අවබෝධ කිරීම ආර්ය සත්‍යයකට වෙන්නේ. සම්බුද්ධ ඥානසේ දේශනා කරන මානි දුක නම් දුකමයි. මම ඒක වදාකත් නැහැ කියන්නේ. නමුත් දුක දුක බව තේරුම් ගන්න තරම් සැපයක් මුළු මනුස්ස ජීවිතේම නැහැ. අපි මෙතෙක් කරා දුක මගහරින එකනේ. මේකටයි මූණ දෙන්න ඕනේ. මේකටයි අපි මේ පින් සියත් කියලා බලන්නේ. මේකටයි අපි පෞරුෂත්වය තියෙන කියලා බලන්නේ. මේකටයි මට සීල තියෙනවා කියලා බලන්නේ. මේකටයි මට චක්තියක් තියෙනවා කියලා බලන්නේ. එහෙමනම් මේ දඩේට පොඩ්ඩක් දුක විඳිනවා. උදාහරණ. ඉවසයිට. විදි විදිනවා. විනි විදින්න විනි විදින්න අල්ලන ගතිය ප්‍රතිපදාවකට යනවා. නමුත් එතෙන් දෙන්න බෑ. මන්ද බුද්ධිකයෙකුට ඇස් නැති කෙනෙකුට කකුල් නැත පය නැති කෙනෙකුට disabled කෙනෙකුට උතෙන් දෙන්න බෑ. යාගේ මා හීනමානය ගේන්නේ නැහැ ඒ ඒ ඒ ඒ චින සම්පත්‍ය ලබන්න පිං ඕනේ. ඒක නිසා පිණෙන් පවණ නිවන් දකින්න බෑ. පිණ නැතුව නිවන් දකින්නත් බෑ. පිණ ඇතුණාට පස්සේ ඒක තියාගෙන ආයෙ පව කරන කාමයට ගියොත් ඒකෙන් හරියන්නේ නැහැ. නිසා අපිට සතුට වෙන අපිට පිනක් තියෙනවා. දුර්ලභ වස්තු හය ලැබිලා තියෙනවා. දැන් මේ දෙවෙනි පන්නමට ලෑස්තින එකයි තියෙන්නේ. නමුත් කවුරු බින් කරන්නේ වලක් කරන්න බෑ. ඒක අපි බින් කරෝ වැඩි වෙන්නේ නැහැ. නමුත් දැන් මේ ලැබිලා තියෙන කුරගාල බලමෝ කියන එක තමයි ප්‍රායෝගික පැත්ත. දෙවොලොස්ස I am able to count the best for and when I experience a rapidly changing piping and buzzing sensation in the center of my head, in the center of my head, watching this, I experience strong rapture through my whole body and mind seems to be pulling towards this experience. If I just sit and observe, and even when there are sounds and pain, However, after some time, pain appears strongly and my mind is then pulled towards the experience of pain. Although there are still some rapture at times, these too fades when my AI is gone. At this time, I can only experience the sensations of pain increasing and decreasing. Please advise how I can progress towards equality. Uh, to, uh, towards? Towards economy. Economy. So this way at the beginning, uh, by associating the breath, you develop certain amount of uh, mindfulness and ultimately you get more closer and closer with the object. Ultimately you find that by associating an object long time, kind of uh, immaterial pleasure, kind of a, uh, uh, divine pleasure going to happen. So when it happens, no pain, no thoughts, no sounds. You are really at the peak. And it's slowly, slowly that disappears. When the, when the pleasure and the rapture disappears, again the pain happens. That is very acute, very torturing, very burning. And even then you find there's a kind of a still the rapture is there, confidence is there, but anyway you are, in the, you are fighting a losing game. And ultimately pain becomes excruciating, and then you become the loser. But anyway, that is the end of the wave of the rapture, and the beginning of the wave of pain. So they are happening in a, in a not in a linear method, different, different ways. So when one wave is paying off, yet another way we start. So when you separate it out, it is difficult to separate. They are happening in an integrated way. You, have to, you, are, you, you will understand there are a number of episodes. And therefore, more and more familiarize it. Your fear, your mystery about that disappears. You find cause and effect relationship. They are happening in their own uh, universal order. Some episodes are very painful, very burning and torturing. Yeah, some episodes are very pleasant, very rapture and kind of thing. But you have to go through both the rapture as well as the torturing nature as just mere natural characteristics not to get elated with the fracture and not to get upset with the pain. So by more and more association, more and more familiarization, more and more mastering, you will find that kind of a uh, uh, resistance, kind of a bearability increasing, it happens painfully slowly. Painfully slowly it is gaining the momentum. When it happens, you are not moved by the pain, you are not moved by the pleasure, but ultimately you understand equanimous mind, the, the, the unshaken mind, and uh, try to ride the wave and uh, than going up and down with the wave. So therefore, uh, seeing these ruptures and painful even me, that's dynamism is there. Don't expect by one wave, don't expect overnight. Experience it again and again, then that your immunity, bearability, resistance develops. And that is none of your character. It is already uh, universal law. Apply yourself more and more. Uh, you are not the same person when the evolution is going to take place. A kind of a uh, upliftment is happening. Kind of a uh, uh, capacitization, increase in the capacity is happening. So that is being assured by the Buddha. So now we are on the process. Please carry on. ගරුතර ස්වාමීන් වහන්සේ අවසරයි. අටසිල් රැකීමෙන් සහ භාවනා කිරීමෙන් ගමන් කරගෙන ආහාර වේද දැනීමට අපි සුදුසුසම් වන්නයි සිතමි. අපාදී සුළු අනුපාරවා සිලෝන එම ආහාර වේද බව අකුසල රසීත පැහැදිලි කරන ලැබී උත්සාහයි. ඒක මේ ෆයිනෑන්ෂල් ෆිනෑන්ස් කරන කල්පතු ක්‍රමයේ කියන්නේ මොකද? ඊවල් එහෙම ගන්න කල්පතු ක්‍රමයේ කාර් ගන්න. මොකේජ් එහෙම නැත්නම් ෆිනෑන්ස් කරනවා කියලා කියන්නේ. ෆිනෑන්ස් කරනවා කියලා අන්තමන්දනේ වචනේ. ඔය මොකේජ් එක තියෙන්නේ. මුද්‍රණසේ කියනවා මම ඔබ දෙන්න මොකේජ් එකක් පාවිච්චි කරපුවා අතරමඟදී බිස්නස් එක පාඩු වෙන්න පුළුවන් ලාභ වෙන්න පුළුවන්. එතකන් ඉන පරිභෝගයක් තියෙනවා අපිට. මොකේ ටිකට බුදුන්සේ ණයක් දීලා තියෙනවා. පුළුවන් තරම් ආචාර බිස්නස් එක කරපම් පාඩු වෙනකොට දිගින් දිගට පාඩු වුණොත් ඔබ මොකේ ටික ගවන්නේ ඉතින් හිර යන්න වෙනවා. කවදා හරි අල්ලගෙන ගිය දවසට පොඩි පොඩි අඩුපාඩු වුණාට ප්‍රශ්නයක් නෑ. අවසාන ඵලයේ ඔබට මොකෙන්ද කිව්වට පස්සේ ඔබට සාමි පරිභෝගය හම්බ වෙනවා. දායජ්‍ය පරිභෝගය හම්බ වෙනවා. ආනේ බුදුහමර ජීවිතේට අපි මොකෙන්ද කිව්ව දැන් අපි වස්තු අයිතිකාරයි. ටික කාලයක් ගියාට පස්සේ ස්වාමි පරිභෝගයට යනවා. ඒ නිසා දැන් මේ ණයට කන්නේ කොහොමද? මොකෙන්ද ඉන්නේ? ඒ නිසා ඒ කාලේට මිනිස්සු වාහන දුවනවා කිව්වම රෑත් දුවනවා දවලුත් දුවනවා කීයේ කී හරි කරලා කොහොමද? ප්‍රීමියම් එක ගෙව ගන්න බෑ. අවුලෙන් රටතු කරන්නත් බෑ. මොකෙන්ද කියලාට බෑ. අය රොක්කම ගිහිල්ලා සස්පෙන්ෂන් සිස්ටම් එකක් තියවරයි. ඊට පස්සේ ඕක රීකන්ඩිෂන් කරගත්තට පස්සේ මොන වාහනේ තමයි ටයිට් වෙන්නේ ඊට පස්සේ තමයි බිස්නස් පටන් ගන්න. ඒ නිසා මේක ඉන පරිභෝගිත දුවන. ඒ නිසා ඒකට තරම් වෙන විදියට කටයුතු කරන කිසිම කෙනෙකුට 100 100ක් හරියට කරන්න බෑ. අඩුපාඩුකම් තියෙන එක ඉතින් ජීවිතේ බබුවේදී මොකද කරන්නේ කියලා පොත් ටිකක් ගහගෙන බබුවේ යන්නේ එකයි තිනවද ඔක්කොම ලැජි ඒක විදිහේ කරන්නේ. ඒක තමයි පුත්‍රයන්සේ දෙනවා ඇත්ති වෙන්න ලෝන් එක දීලා තියෙන්නේ. ඒක කියන්නේ ඉන්න පරිභෝගය කියන්නේ. ඒ නිසා අනුන්ගේ පරිසර රටේ දෙන කෑම කාලා ඉස්සු ගෙලින්න එපා. මේල් පාරේ යකඩ කෑවා වගේ. අපි අපි කියන්නේ බත් කෑවනම් ගොම් ගහපම් බඩු කියලා හඳාර පානවා. මුත්‍තිටුරු කන්න යනවා කමතද. කාටවත් දෙනවනේ ගියාම. කෑවට පස්සේ කියනවා කො මුත්‍තිට කෑවනම් හරක් කෙලුවා. බුදියන්න බෑ. කාර්යයකට නිදි මත හොඳට උගනවා ඉතින් අන්ධහැර පාන කොට උගෝ පත්‍යවනං ගෝ ගහපම් බඩෝ කියලා බඩහසක ගහරක් වෙනවා. එගේ මේවා කෑවනම් නිකන් දුන්නේ එක බඩාර කියලා තියෙන දැන් ඉතින් සෙල්ලම ඩාහක දුවන්නේ. ඊයේ කීකරි හම්බ කරපන්. වැඩිපුර වෙනදට වැඩි හම්බ කරපන්. ඒක තමයි කියන්නේ. හොඳයි ඒ බුදුහාමර මේක ලස්සන කියලා තියෙනවා තෙජ්ජ පරිභෝගේ ඉන පරිභෝගේ දායජ පරිභෝගේ සහ සාමි පරිභෝගේ කියලා කිලින්ම කියලා තියෙනවා නායක අරගෙන බිස්නස් එකක් කරන මිනිස්සු තමයි යෝගාවචරය කියන්නේ. දරු සාමි මානස ඒක සතිය සහ විඥානය අතර වෙනස නැත්නම් සම්බන්ධයේ මොකද්ද? ඒක සතිය සහ සමාධිය අපර විස්තර කරලා යන්නේ ඉලාසන මම ඊයේ ප්‍රශ්න කරමු වගේ. ඊයේ මේ මේ කල්තිබ ප්‍රශ්නෙමයි තව එකක් ඔය යන්නේ. අද දෙකක් විතර කල්තිබ ප්‍රශ්න තියෙනවා. ඒකට අපි බලමු ධර්ම සද්දේශනාට වේකතු කරන්න. අමාරු රෙඩික් මට පේන්නේ. සීලයින් වගේ අවශ්‍ය නෑ. නැතුවම බැලුවා. අද අදාවි වෙනදට තියමාරින් 3:10 වෙලාව. ඒ කියන්නේ අතියට පැය දෙකයි විනාඩි 10ක් කරන් තියෙනවා. ඊයේ 2ට 10යි 2යි 10යි. ඒ නිසා අපි හතරට නැවත රැස් වෙනවා. පරියන්ජයක් සඳහා විනාඩි 50ක කාලයක් තියෙනවා අපිට සක්මන් භාවනාව සඳහා. මේ මතක් කිරීමත් එක්ක අපේ ධර්ම සාකච්ඡාව මෙතනින් නිමා වෙනවා. සීල දිනාටම සම්බන්ධ වෙච්ච සීල දිනාටම තෙරුවන් සරණයි.